අපි මේ ධර්ම දේශනා එකින් එකට ගැලපෙන මාල් මාලයක් විදියට මාලාවක් විදියට දේශනාවලියක් විදියට පවත්වාගෙන ආවේ. ඒ සඳහා අපි සාරවත්යන් වහන්සේ විසින් දේශනා කරන ලදී අවිජ්ජා සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සංග්‍රහ වෙලා තියෙනවා. අපි ඒක තමයි දේශනා මාලාවට තේමාව වශයෙන් තියාගන්න. මේ අවිජ්ජා සූත්‍රයේදී මුල් කොටහේදී සරුවච්චන් වහන්සේ විසින් මිනිස්යාට ප්‍රධාන වශයෙන්ම මේ සීල දුක් පිනිස ඈත හේතු වශයෙන් පෙන්නන අවිද්‍යාව වරණගලා ඒ අවිද්‍යාව ඇතිවීම ඇතිවීමට හේතු එකින් එකට එකින් එකට එකින් එකට ගෙනල්ලා ඒකට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වන්නේ අසත්පුරුෂ සංසේවනේ නැත්නම් බාලයන් සමග ඇසුර ගුණවතුන්ගේ ඇසුර නොලැබීම. සත්පුරුෂ ආශ්‍රය නොලැබීම. ඒ විදිහට ඒකේ තියෙන පුරුක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වෙන්නලා ඉතින් යම් කිසි කෙනෙකුට අවස්ථාව ලැබුණොත් සත්පුරුෂ ආශ්‍රය ලබනද ගුණවතුන් සිල්වතුන් ඇසුරු කරන්ඩ ඒ මතින් අර විශාල වූ ඈත අල්ලන්න බැරුව තියෙන ඒ සංසාරයේ හේතුව අවිද්‍යාව කඩන්න, අයින් කරන්න නැති නිවර්ම කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සංසාරේට නැත්තම් දුකට හේතු වශයෙන් සරුවත් තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. තෘෂ්ණාව තෘෂ්ණාව ආසන්න කාරණා වශයෙන් උත් අවිද්‍යාව ඈත කාරණා වශයෙන් උත් පෙන්වන්නේ. ඒක නිසා මෙතන පටන් අර ගන්නවා ඈත කාරණාව. ඊට පස්සේ සත්පුරුෂ සංසේවණයෙන් නැත්නම් ගුණවතුන් සිල්වතුන් ඇසුරු කිරීමෙන් අවිද්‍යාවේ ප්‍රතිපක්ෂ ධර්මය වන විඥා විමුක්තිය නැත්නම් අවබෝධය ඇති වෙන හැටි පියවර 10කින් පෙන්වගෙන යනවා. ඒ පියවර 10 අපි මේ වෙනකොට ඒ ඉන්ද්‍රිය සංවරය මතින් සිවිද සුචරිතය කෙනෙක්ගේ චරිතය චරිතවත් කෙනෙක් බවට සුචරිතවත් කෙනෙක් බවට පත්කරනද ඉඳුරන් පිනවීමට වඩා ඉඳුරන් দমনය කිරීම නැත්නම් සංවරය කියන එක ඊයේ අපි සාකච්ඡාවට ගත්තා. ඉතින් ඊට පස්සේ අද සරුවචනාංශේ මේ ශ්‍රීමුක පාඨයෙන් පෙන්වන්නේ යම් කිසි කෙනෙකුට මේ වගේ චරිතවත් ගතියක් සුචරිතයක් කායේ වචනයේ හිතේ දුස්චරිතවල නැතිවීමක් අඩුවීමක් පෙනෙනවා නම් ඒක ඒ පුද්ගලයා තුළ මේ සතර සතිපට්ඨානේ වඩන්ඩ ආසන්න කාරණාවක් වෙනවා. එහෙම නැත්නම් සුචරිතවත් පුද්ගලයෙක් චරිතවත් පුද්ගලයෙක් වෙනකොට ඒ මතින් ඒ පුද්ගලයා තුළ මේ සතර සතිපට්ඨානේ වැඩෙනවා කියන එකයි මේ පාඨයේ සාමාන්‍ය සරල සිංහල පරිවර්තන අර්ථය. ඉතින් අපි මෙතෙක් කෙනකන් සත්පුරුෂ සංසේවණයෙන් ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය නිසා කෙනෙකුට ශ්‍රද්ධාව අධහන ගතිය ඇති වෙන හැටි ඒ නිසා කාරණාවක් ඉදිරිපත් වෙච්ච වෙලාවක නුවණින් සලකලා කටයුතු කරන්න පුළුවන් යෝනිසෝමනස්කාරයේ පහළ වෙන හැටි ඒ යෝනිසෝමනස්කාරයේ නිසා සති සම්පජාඤ්ඤය සිහි නුවණ පහළ වෙනවා ඒ සිහි නුවණ නිසා ඉන්දිය සංවරය නැත්තම් ඉඳුරංගේ හික්මෙන ගතිය තියෙනවා කියනකොට සතියත් සම්පජඤ්ඤයත් නැත්නම් සිහිනුවන නිසා ඉඳුරන්ගේ සංවරය එක විදිහකට බලනකොට සීලයක් හික්මචි ගතියක් පෙන්වනවා. දැන් මේ ඉඳුරන්ගේ සංවර නිසා පුද්ගලයා සුචරිතවත් කෙනෙක් වෙලා දැන් සුචරිතේ නැවත සතිය නගලා දෙනවා. ආපිට සතිපට්ඨානේ වඩනවා. ඉතින් ඒක මේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකනා උදව් කිරීම මේ පාර දිගේ යනකොට දෙපැත්තට සිද්ධ වෙනවා. වර එක සීලය ප්‍රඥාව වඩනවා. තවත් වර එක ප්‍රඥාව සීලය වඩනවා. ඉතින් මේ දෙක අතිනතගෙන ගමන් කරන නිසා සාමාන්‍ය පොතේ දැනුම ඉගෙන ගන්න කට්ටිය ඉගෙන ගන්නේ සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙලයි. අපි ත්‍රිවිධ ශික්ෂා පෙන්වන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එහෙම නැත්නම් සීල අංග සමාධි අංග ප්‍රඥා අංග. තව සමහරලාට කියනවා සීල සාසනය සමාධි සාසනය ප්‍රඥා සාසනය. නමුත් ඔය පොඩි දරුවෙක් පවා දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ග යනකොට ප්‍රඥා සීල සමාධි කියලා යෝක උගන්වනවා. ඉස්සලාම සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥාව පෙන්නලා ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලය පෙන්නනවා. ඊට පස්සේ ආය සමාධි අංග පෙන්නනවා. විරිය සති සමාධි කියලා. ඉතින් මේක බලනකොට ඉතින් අර එකම ආරෙට එකම ක්‍රමයකට කටපාඩම් කරන ආයකට පොරි මේ මම්මුලා වීම සිද්ධ වෙනවා. වර එක ਸਰුවචනංශයේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට මේ ත්‍රිවිධ සාසනය පෙන්වන අතර උත්කෘෂ්ඨ මට්ටමේදී ප්‍රඥා සීල සමාධි කියලා වර්ණගෙනවා. ඉතින් ඒ නිසා හරි අමාරුයි ඒ එකම න්‍යායකින් එකම විදියකට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හෝ සරුවචන් වහන්සේගේ දේශනාව කැටි කරන්න පීඩු කරන්න ඉතින් මේවට කියන්නේ දේශනා විලාස කියලා. දේශනා විලාස කියන්නේ බලන අහන කෙනාගේ අධ්‍යාශයට අනුව සරුවචන් වහන්සේ අවස්ථානුකූලවයි ඒ ඉදිරි පියවර සලකන්නේ. ඒක හරියට කියනවා නම් වෙදෙක් ඒ බෙහෙත් පන්තියක් දෙනකොට රෝගියාට ඒ රෝගියාගේ ගුණාගුණ අනුවයි බෙහෙත තීන්දුව කරන්නේ. එහෙම බෙහෙත් පන්ති නැහැ. බෙහෙත් පොත් වේද පොත්වල තියෙනවා. නමුත් වේද පොත්වල තිබුණාට ඒවා කටපාඩම් කරන්න නැත්නම් වෛද්‍යවරු ගාවත් තියෙනවා. නමුත් ඒ වෛද්‍යවරයා කවදාකවත් මේ මේ බෙහෙත ගන්න ඒකට දවස් 10කින් මේ බෙහෙත ගන්න ඊට පස්සේ දවස් 10කින් මේ බෙහෙත ගන්න එහෙම කියවිලක් නැහැ. එයා කියන්නේ දවස් මෙච්ච දවස් 7කට 10කට හෝ සුමාන දෙකට බෙහෙත් දීලා ගුණාගුණ කියන්න ඕන. ඊට පස්සේ වෛද්‍යවරයාගේ ඥානෙ පාවිච්චි කරලයි මේ බෙහෙත නියම කරන්නේ. අනිත් වගේ මේකේ සජීවී වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒක නිසා වර එක සති සම්පජාඤ්ඤය ඉන්දිය සංවරය පහල කරනවා ආයසරයක් ඒ ඉන්දිය සංවර තුලින් ඇතිවෙච්ච මේ ත්‍රිවිධ සුචරිත දුස්චරිත නැති සුචරිත ගතිය ආයත් සතිපට්ඨානයට උදව් කරනවා. ඉතින් ඒක නිසා <coughs> මේ යන ගමනේදී ඒව අතර තියෙන මේ අන්තර් සම්බන්ධතා නැත්නම් පටිච්ච සමුප්පන්න භාවය සම්පූර්ණ විවෘත මනසකින් ගියේ නැත්නම් අල්ලාගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා හිර වෙනවා. ගමනේ හිරවිල්ලක් සිද්ධ වෙනවා. කෙසේ නමුත් මේ ටිකේදී එක මේ සම්බන්ධතා බලනකොට පේන තියෙන මේ සීලයත් ප්‍රඥාවත් අතර සම්බන්ධකම් පෙන්නුවාට සමාධිය කියන කෑල්ල මේ ටිකේදී කියවෙන්නේ නැති ගතියක් තියෙනවා. සීලේ ප්‍රඥාවට හේතු වෙනවා ප්‍රඥාව සීලයට හේතු වෙනවා. නමුත් අපි සාමාන්‍ය කටපාඩම් කරන සීල සමාධි ප්‍රඥා කියන එකේ ඒ සමාධි කියන කොටසට එච්චර එලියක් මේක වැටෙන්නේ නැහැ. ඒකත් සාමාන්‍ය විමසා බැලිය යුතු දෙයක්. ඉතින් එහෙම මේ ශාසනයේ එහෙමනම් සමාධියට තැනක් නැද්ද? ඇයි මේ වගේ වටිනා සූත්‍රවල එක සඳහන් වෙන්නේ නැත්තේ කියලා බැලුවොත් ඒක ඇත්තටම තැනක් නැති නිසා නෙවෙයි. සමාධියට තියෙන යම් කිසි ඒ ගමනේදී කෘත්‍යයක් තියෙනවා. නමුත් මේ පෙන්නන ඉරානුව පෙන්නන ප්‍රස්ථාරය අනුව ඒකේ නැතුවම බැරි අංගයක් හෝ සමත සමාධියේ නැතුවම බැරි ගතියක් නැති ඉරක් අඳින වෙලාවක්. ඉතින් මේකට මේක බොහෝ විට ඇත්තටම ධර්ම සාකච්ඡාවලදී නැත්නම් මේ බහුසුත භාවයේ සඳහා පොත් කියව නැත්නම්ත් භාවනා කරන නැත්නම්ත් විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ ශාසනයේ මේ සමත භාවනා ක්‍රමය විපස්සනා භාවනා ක්‍රමය සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමතය යුගනද්දේ භාවනාව කියලා ඒක සම්මත ක්‍රමයක්. එතකොට මේ සමතයේදී අපි සමාධිය තමයි ඉස්සර කරන්නේ මේ මතින් ගිහිල්ලා විපස්සනාට යන්න පුළුවන්. තව සමහරවට පුළුවන් විපස්සනා මතින් ගිහිල්ලා ওই කියන සමත සමාධියට යන්න පුළුවන්. ওই දෙකේ එකින් එකට අතින් අතට මාරු කරමින් හරක් දෙන්නේ කාලහාන යුගනද්දේ වාගේ දෙකට යන්නත් පුළුවන්. අන්න ඒකදී මේ මගේ පුද්ගලික හැඟීමක් තියෙනවා නැත්නම් මගේ පුද්ගලික පිළිගැනීමක් තියෙනවා ඒ ප්‍රඥාව සහ සමාධිය අතර සමා වෙන ප්‍රඥාව සහ සීලය අතර තියෙන සම්බන්ධතාවය හොඳට තේරුම් අරගත්තොත් මේ අපේ ජීවිතයේ තියෙන මේ සමාධියට තියෙන අමතර ලෝභකම ඊට අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් ඒක අත්‍යව ඒක නැත්තුව කරන්න හදනවා කියන විරසකකමක්වත් කෙනෙහිකමක්වත් නෙවෙයි ඒක නිසා ওই ත්‍රිපිටකයේ තියෙන හරි අවස්ථාවල් සරුවචනanse පෙන්වන්න හදලා කියනවා මේ ප්‍රඥාව සහ සීලය තියෙනවා නම් ඕන වෙලාවක තනවා වඩා ගන්න පුළුවන් ප්‍රඥාව හදන්නත් පුළුවන්. ඒවා සමා වෙන්නේ සීලය මේ සමාධිය හදා වඩා ගන්න පුළුවන්. ඒ නිසා සමාධිය පිළිබඳ එච්චරම නැත්තුවම බැරි අංගයක් කරගන්න නැතුව යන්න ක්‍රමයේ තමයි හුඟක් වෙලාට විපස්සනා ක්‍රමයේ කරන්නේ. මගේ එදා ඉඳලම තිබුණ එකක් තමයි මේ විපස්සනා ටිකක් වැඩි ඡන්දයක් වැඩි නැඹුරුවක් තියෙන ගතිය. ඉතින් ඒකට නිදර්ශනයක් වශයෙන් දැන් මං වගේ බලන කෙනෙකුට තියෙන නිදර්ශනයක් තමයි යෝසෝන දණ්ඩ සූත්‍රය. ඒක කතා රසයේ සඳහා මාතු කරගත්තොත් ඒ සෝන දණ්ඩ සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඒ සෝන දණ්ඩ බ්‍රාහ්මණයා ඉන්න ගමේ කීට්ටුව තියෙන කැලේ එකට ගමනක් යන ගමන වඩිනකොට ඒ සෝන දණ්ඩ බ්‍රාහ්මණයාට ආරංචි වෙනවා ආර්යත් වූ සම්මා සම්බුද්ධ වූ විද්‍යාචාර්ය සම්පන්න ගුණ සහිත වූ සරුවචන් වහන්සේ අසල වනසණ්ඩේ වාසය කරනවා කියලා. එයා එතකොට තීන්දුවක් කරනවා මම ගිහිල්ලා මුන්නාන්සෙට මේ බහැ දකින්න ඕනේ ගෞරව කරන්න ඕනේ කියලා. එතකොට මේ ගමේ ඉන්න අනික ඔක්කොම ඒ සෝනදන්න බ්‍රාහ්මණයා ඊතන ප්‍රධානම බමුණා කියන්නේ බමුණු නායකයා අනිත් ඔක්කොම දොස් කියනවා ඔබතුමා ඉසනියකට පැහිච්ච වයසක බමුණන්ගෙමුත් මේ ප්‍රධාන බමුණන්ගෙමුත් පුද සත්කාර ලබන කෙනෙක් තාම කලුකෙස් සහිත වූ ඒ වගේම රජපරපුරෙන් පැවිලා පැවිදුණා වූ සමනපවත් ගෞතමයන් ළඟට ඔබතුමා යන්නේක වටින්න එතුම ඔබතුමා ළඟට එන්න වටිනවා ඔබතුමා බ්‍රාහ්මණ කුලයේ කොහොම තල තුනයි ඒක හොඳ නැහැ කියන. නමුත් ඒ වෙලාවේදී සෝනදන්න බ්‍රාහ්මණය කියනවා නෑ නෑ ඔයගොල්ලෝ දන්නේ නැතුව කතා කරන්නේ ශ්‍රමණපවත් ගෞතමයාගේ මෙන් ගෞතමයන් වහන්සේගේ මෙච්චර ಗುಣ තියනයි කියලා අර ගෝලියොත් ඒත්තු ගන්නගෙන යන්තිවර ගෝලිය පිරිසත් එක්ක යනවා. ඉන් සරුවත් යනසෙත් බොහොම ගෞරවයෙන් ඒ බමුණට අල්ලාප් සල්ලාප් කතා කරලා ඒ බමුණගේ මතියටම විශාල පිරිසක් එක්ක ඇවිල්ලා ඉන්නේ මතියටම අවස්ථාව දෙනවා සෝනදන්න බ්‍රාහ්මණයන් අහන ඔබතුමා දැන් මේ බමුණ පිරිසට නායකත්වය දෙනකොට සාමාන්‍යයෙන් ඔබතුමා වගේ ඒ බමුණු කැලක් මෙහෙවන්න ප්‍රධාන බමුණෙක් වෙන්න තිබිය යුතු ප්‍රධාන චරිත ලක්ෂණාංග ලක්ෂණ සුදුසුකම් මොනවද කියලා. එතකොට ඒ කියනවා මේ අපේ පොතේ බොහොම ප්‍රසිද්ධයි. ඒකේ සඳහන් කරලා තියෙන මේ පුද්ගලයා බමුණු කුලයකින් ඔබතෝ ජාතෝ පරිසුද්ධෝ අම්මයි තාත්තයි ඇතුළු හත්මුතු પરම්පරාවක් බමුණු කුල වංශ වෙන්න ඕනේ ත්‍රිවේද පාරගු වෙන්න ඕන හොඳට කටපාඩම් කරලා තියෙනවා මන්තර ඒ ත්‍රිවේදේ ඒ වගේම හොඳ පෙනුමක් ඇති වෙන්න ඕන පිරිසකට කියලා කතා කරන්න පුළුවන් පෞරුෂත්වයක් ඇති පෙනුමක් සහ වික්ත ප්‍රතිබල බවක් තියෙන්න ඕන සපේලා කතා කරන්න පුළුවන් ගතියක් තියෙන්න ඕන හොඳ චරිතයක් තියෙන්න ඕන සීලවන්ත චරිතයක් තියෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න සරුවචනන්ස කියන එක බොහොම හොඳයි කියලා. ඒ ලයිස්තු ඇත්තටම බලනකොට මේ සුදුසුකම් ටික හොඳයි කියලා. ඉතින් අර ගිය පිරිසට තේරෙනවා දැන් ඉතින් මේ ලොක්කෝ දෙන්න අතර, නායකයෝ දෙන්න අතර සුහද සාමිච්ච කතාවක්. නමුත් සරුවචනන්ස අහනවා මේ හැමදාම මේ પરම්පරාව මෙහෙම ගෙනියන්න යනකොට ඒ සුදුසුකම් පහම තියෙන ඇත්තෝ හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා යම් හේයකින් මේ සුසුකම් පහම නැතුව හතරක් තියෙන කෙනෙක් විතරක් අපිට නායකත්වය දෙන්න වෙනවා. එච්චරම සුසුකම් නැහැ. එහෙමනම් අන්න අර සුදුසුකම නැති වුණත් කමක් නැහැ කියලා. නමුත් මේ හතර නම් නැතුවම බෑ කියලා මොනවද තෝරගන්න සුදුසුකම් හතර මොකද්ද හලන්න කැමති කියලා. ඒතර කියනවා මේ පෙනුම නැති වුණත් වමනු කුල වාංශික වෙන්න ඕන ත්‍රිවේද පාරගු වෙන්න ඕන සිල්වන්ත වෙන්න ඕන ප්‍රඥාවන්ත වෙන්න ඕන එතකොට අර ආපු පිරිස කියනවා එහෙම හොඳ නෑනේ මේ වෙන කෙනෙක් ඉදිරි පිට අපි ළඟ අනිවාර්යයෙන්ම પરම්පරාවෙන් ගෙන එක එක ගුණයක් නැති වුණාට කමක් නෑ කියලා කියන්නේ. කියලා ඒගොල්ලෝ විරුද්ධ වුණාට සරුවචනාංශයේ අර වචනේ අගය කරලා කියනවා ඇත්තටම සෝන දණ්ඩ මගෙන් ඇහුවනම් ওই ප්‍රශ්නේ මමත් දෙන්නේ උත්තර තමයි කියලා. මේ ಗುಣ හතර වෙනුවෙන් අර ගුණේ නැතුණත් කමන්නේ කියලා. නමුත් අර සරුවචනාංශයේ දඬුවම් වලට අල්ලන්න වගේ ඊගාවට අහනවා ඔය හතරෙමුත් තුනක් ධානය එකක් හලනවා නම් මොකටද කැමති කියලා. එතකොට සෝල්දාන්න කියනවා එහෙම කරන්න අමාරුයි. මේ හතර නම් තියෙන්න ඕන කියලා. නමුත් කියන්නේ සමාජයේ යනකොට අපිට ඔක්කොම සුසුකම් තියෙන අයකෝ නැහැ. නිසා ඔය හතරෙන් තුනක් හලන්න තුනක් වෙන එකක් හලනවා මොකද හලන්නේ. එතකොට ඒ කියනවා මේ බමුණු කුල වාංශික වෙන්නේ නැති වුණත් ත්‍රිවේද පාරක වෙන්න ඕනේ සීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න. එතකොට අර පිටිස හොඳටම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අපේ ජීවිතය අත්‍යවංශ දෙවෙනි අංකයකුත් දැන් ඔන්න පාවා දුන්නා. ඉතින් කොහොම හරි සෝනදන්න බ්‍රාහ්මණය සරුවචන් වහන්සේ අතර බාධාවට කරන මට්ටමට උද්ඝෝෂණේ ඉන්නේ. ඒතකොට සරුවචන් වහන්සේ කියනවා ඔබ බොහෝම ඥානවන්ත ප්‍රකාශයක් මේකලේ. ඒ කුලවන්තේ නැති වුණත් හොඳට ත්‍රිවිධ දන්නවනම් සීලවන්තනම් ගුණවන්තනම් ඒක පිරන්න පුළුවන් කියලා. මොකද ওই සත්‍යක කියන පඬිවරයා ඇත්තටම ශාක්‍ය වංශිකයි. මේ නැත්නම් ශාස්ත්‍රීය වංශිකයි. ඒ පුද්ගලයා හොඳට ත්‍රිවේදේ ඉගෙනගෙන විශාල බමුණු පිරිසකට නායකත්වය දෙනවා. ඔය චූල සත්‍යක මහා සත්‍යක සූත්‍රය සඳහන් වෙන ඒ පුද්ගලයා බාක්මන වංශික නෙමෙයි. බාක්මන වංශිකෙන් බannකොට අඩු කුලේ මිනිස්සෙක්. ඒ වුණාට ත්‍රිවේදේ දන්නවා සීලවන්තයි ගුණවන්තයි. ඉතින් ඒක වෙන්නේ නැති මේ සෝන දන්න බ්‍රාහ්මණය එහෙම කියන්නේ. ඊට පස්සේ දරුවත් යනසේ අවසාන ප්‍රශ්නයක් උත් අහනවා. ඔය තුනෙමුත් එකක් හලන්න මොකද කරන්නේ? එතකොට සෝණ දාන්න කියනවා ඒකනම් අමාරුයි ශ්‍රමණ පවත් ගෞතමයන් වහන්සේ. නමුත් මේ යන්නේ අපි මේ දාර්ශනිකව මූලධර්මානුකූල බැලුවොත් මම කියනවා මේ ත්‍රිවේද පාරකෝ නොවුනත් ඒ උදේ අනිවාර්යම සීලවන්තෙන්න ඕන චර්ිතවත් පුද්ගලෙක් වෙන්න ඕන ප්‍රඥාවන්ත පුද්ගලෙක් වෙන්න ඕන. එතකොට අර පිටිපස්සේ ආපිරිස හොඳටම උද්ඝෝෂණය කරලා කියනවා ඇත්ත වශයෙන්ම බමුණු කුලයන් අතර තිබී වටිනාම ගුණ තුන්වෙනි එකක් පාවා දුන්නා. ඒ නිසා සෝන දණ්ඩ අපේ නායකයා මේ අන්‍ය ආගමක ඉන කතුවරෙක් එක්ක අපේ තියෙන හොඳම අනන්‍යතාවය පාවා දුන්නා කියලා. සෝනදන්න මේ ඔක්කොම නිස්සද්ද කරනවා. නිස්සද්ද කළා කියනවා මේ අපි යන්නේ මේ මූල ධර්මානුකූල දෙබසක. එච්චරයි කියන්නේ සරුවචනන්සේ පුදුම විදියට ඒක අගය කරනවා නායකත්වයක් සඳහා තිබිය යුතු බමුණු වේවා වෙන එකක් වේවා ප්‍රධාන අංග දෙක වශයෙන් සීලය ප්‍රඥාව. ඊට පස්සේ බුදුරජාණන්ස් කියනවා ඔබතුමාගෙන් කවුරු රැවොත් මේ දෙකෙන් කෝකද අහලන්න කැමති කියලා. එතකොන සෝනදාන්තර කේන්තියන. මෙයා ඒ වගේ පේන්න තියෙන සෝනදාන කියනවා සිල්වතටමයි ස්වාමීන් වහන්සේ ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තයටමයි ස්වාමීන් සීලේ තියෙන සීලේ නැති කෙනාට ස්වාමීන් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැති කෙනාට සීලේ නැහැ. ඒ නිසා ওই දෙකෙන් නම් දෙකක්වත් අඩු කරනවා. ওই දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක කියලා. නිකන් මට මැවිලා පේනවා ඔළුව එහාට මෙහාට ගහගෙන නිකන් සෝනදාන්ට නිකන් ඔලමලෝ ප්‍රකාශ කරනවා. මේ සරුවචනසේ බොහොම මධ්‍යස්ථ දාලා කියන සෝන දණ්ඩ එහෙම ඇත්තම නෙමෙයි කියන්නේ සරුවචනාංශේ ඒ සෝන දණ්ඩ කියපු වචනේ නැවතත් බුද්ධ වචනේ වශයෙන් ප්‍රකාශ කරනවා. එහෙමමයි සෝන දණ්ඩ එහෙමමයි ප්‍රඥාව ඇති කෙනාට පමණයි සීලයක් තියෙන්නේ සිල්වන්තයාට පමණයි ප්‍රඥාවක් තියෙන්නේ යම් තැනක සීලයක් නැත්නම් එතන ප්‍රඥාවක් නැහැ යම් තැනක ප්‍රඥාවක් නැත්නම් එයාට සිල්වන්ත වෙන්න බෑ ඒ නිසා මමත් කියනවා මේ ලෝකයේ තියෙන අග්‍රම ධර්ම දෙක තමයි සීලය සහ ප්‍රඥාව ඉතින් මෙතනත් මේ ਸਰවචනසේ දෙපොලක ඒක පෙන්නනවා සති සම්පජඤ්ඤයේ ඇති කෙනාටයි ඉන්දිය සංවරය ඇති වෙන්නේ. දැන් කියනවා ඉන්දිය සංවරට පස්සේ ඇති වෙච්ච ත්‍රිවිධ දුෂ්චරිත අයින් කළා සුචරිතවත් උනට එයාට පමණමයි සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රඥාව සහ සීලය අතර උතුම් සම්බන්ධයක් තියෙනවා. විද්‍යා දදාති විනයං කියලා ඒක සංස්කෘත ශ්ලෝකෙත් තියෙන්නේ විද්‍යාව සහිත දැනුම ඇති කෙනාට පමණයි Tamange හික්මීමක් ඇති කරන්න පුළුවන්. නමුත් ඒ හික්මීම ගන්න බැරි ඇත්තෝ එහෙම නැත්නම් ප්‍රඥාව නැති ඇත්තෝ කියන හික්මීම කියන්නේ බය අදුකමක් කියලා. හික්මීම කියන්නේ නෝන්ජල්කමක් කියලා. නැති බැරි ඇත්තන්ගේ වැඩක් කියලා. පරාජිත හැඟීමක් කියලා. සර්වචනසේ පැහැදිලිවම පෙනී හිටිනවා හික්මීමක් සීලයක් හැදියාවක් සංස්කෘතියක් ඒ මහත්ම ගති ටික එන්නේ ප්‍රඥාවන්තයින්ගේ විතරයි. එනිසා යත්තන්ගේ પરම්පරාව කවදාකවත් කැඩෙන්නේ නැතුව පවතිනවා. ඔය කැත්තෙන් පොල්ලෙන් වැඩ කරන්න හදන කට්ටිය නැත්තම් කොල්ලෙන් මල්ලෙන් වැඩ කරන්න හදන කට්ටිය කාලයක් පිදුරු ගින්න වගේ හොෝගල නැගලා ගියාට ඒ බැහැලා ගියාට පස්සේ ආයෙ කොට ගන්න බැරි තත්ත්වයට එනවා. ඒ නිසා මෙතනදී පේනවා මේ ත්‍රිවිධ සුචරිතේ ඇති යත්තන්න පමයි සතිපට්ඨානේ වඩා. ඉතින් මේ සතිපට්ඨානේ අපි දාන පැහැදිලිව මේ යම් දවසක අපි ඒකට බැසගත්තා නම් ඒකට ප්‍රවිෂ්ඨ වුණා නම් පැහැදිලිව මේ මිනිස්සු ආගමික ධාර්මික භාවනා කරන්නෙක් බවට පාට බැඳෙනවා. සත්‍යපට්ඨානේ. ඒකෙත් අපි දන්නවා දැන් අවුරුදු 20කට 30කට විතර ඉස්සෙල්ලා සත්‍යපට්ඨාන තිබුණේ ආරක්ෂක පිරිතක් වශයෙන් කටපාඩම් කරලා කියවන එක තමයි. පුළුවන් තරම් හරිපට්ඨාන කියවනවා. ඒ කියවන්න කියවන්න ඒක ලොකු ආරක්ෂාවක් ශක්තියක් බාටපත් වෙනවා. ඊට උඟාක් මෑතකේ තමයි මේකේ තියෙන වචනයක් වචනයක් පාසා සුද්ධ කරලා මේක කියවනවටත් වඩා ලොකු ආරක්ෂාවක් තියෙනවා කරනවා නම් කියලා තේරුම් ගන්න. වෙන්සාර බුරුම ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ සතිපට්ඨාන වගේ සූත්‍ර පරිත්ත සූත්‍ර වශයෙන් ආරක්ෂක සූත්‍ර වශයෙන් වටිනවයි කිය. මෙන්න මේ පරිත්තය නැත්නම් මේ අරසාව පිරිත් කියන වචන වල තියෙන පරිත්‍ත කියන වචනේ පරිත්‍ත කියලා කියන අරසාව අපි ආරක්ෂක පිරිත් කියලා මේකට කියන්නේ. ආකාර තුනක් තියෙනවා අහන පිරිත්, කියන පිරිත් සහ කරන පිරිත් කිය. නැත්නම් ඇහිමෙන් ලබන ආරක්ෂාව, කීමෙන් ලබන ආරක්ෂාව සහ කිරීමෙන් ලැබෙන ආරක්ෂාව කිය. නිසා සතිපට්ඨාන සූත්‍රයේ කවුරු හරි කියනකොට අහගෙන හිටියත් විශාල ආරක්ෂාවක් තියෙනවා. මේ ලෙනක ඉන්න හාමුදුරු කෙනෙක් සතිපට්ඨානය කියනවා ඇහිලා වවුලෝ 500ක්. එනේ හිටපු කිරිවවුල 500ක් මැරිලා manussාත්ම භාවය ලැබලා ඊගාවාත්මදී 500ම පැවිදි වෙලා රහත් වෙලා තමන්ගේ පිටිපස්සෙන් බලනකොට බොහෝම ලස්සනට ස්වාමීන් වහන්සේ නමක් සත්‍යපට්ඨානේ කියානවා ඇහිලා ඇතිවෙච්ච සතුටෙන් තමයි මේක වෙලා තියෙන්නේ කියන. ඊට වැඩි උඟාවක් වෙනස් සත්‍යපට්ඨානේ කටපාඩම් කළා තමන් කියනවා. ඒක අහගෙන ඉන්නා වගේ ලේසි නෑ. හරියට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ධනිත සිතිල වචන දැනගෙන ඒ සතිපට්ඨානෙ කියනකොට ඊට ලොකු අරසාවක් තියෙනවා. ඒක නිසා ඒ බොහෝ දෙනා ඒක Tamanට ආරක්ෂාවෙන් පිළිත් කියනවා. නමුත් මේ කියන අහන පිළිත් කියන පිළිත් වලට බොහෝමත්ම වැඩි සතිපට්ඨානෙ වඩන කෙනාට. මේ සතිය දවසකට චිත්තක්ෂණයක්වත් දවසකට එක හුස්මක් ගන්න ප්‍රදේශයක්වත් නැත්නම් සක්මන් කරන එක පියවරක් තවන ප්‍රදේශයකවත් එදිනදා වැඩ කරනකොට ස්පාසු ලැබෙන එක චිත්තක්ෂණයක්වත් මේ සතිය වඩන්න ගත්තොත් පුදුමාකාර ආරක්ෂාවක් සැලසෙයි. ඉතින් මම හිතුවා අද දවසේ අපි මේ සතිපට්ඨානය පිළිබඳව මේ කාලය යොදවමු කියලා. ඉතින් ඒක සඳහා සරුවච්චන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දෙපොලක අපේ ත්‍රිපිටකේ සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ කෙටි සූත්‍රයත් දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය විදිහට සඳහන් වෙනවා. ඒ දෙකේදිම එකම විදියටමයි සූත්‍රය ආරම්භ කරන්නේ. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්ථගමාය ඥායස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව ශරීරය නැත්නම් ඒකේ විස්තර කියන කලින් ಗುಣ ප්‍රකාශන පද හතකින් විස්තර කරනවා. මහණනි මේ ඒකායන මාර්ගය වූ මේ සතිපට්ඨානය සත්වයාගේ විසුද්ධිය පිණිස වෙනවයි කිය. ඉතින් මේක හරි මේ මේ බොහොම අභීත ප්‍රකාශනයක් රැඩිකල් වාදී ප්‍රකාශනයක් මොකද නිර්මාපකසා නිර්මාපිත කියන දේවවාදයේ අනුව නිර්මාපිත සත්වයා ක්‍රීචර්ස් කවදාකවත් පිරිසුදු කරන්න බෑ. ඒගොල්ලන් තියෙන ඇන්සෙස්ටර් ගිල්ට් එකක්. එහෙම නැත්නම් සදාකාලිකව පවතින සාපයක් තියෙන්නේ. ඒ මුල් ආදීන්ගේ ඇතිවෙච්ච ඒ වැරද්ද නිසා දෙයන්නාසිකෙන් සාපලදලා තියෙනවා. තහනම් ගහේ gediy කවයි කිය. ඒ නිසා කවදාකවත් ඒ ඒ දේව ආගමේ හැටියට, නිකාය හැටියට මෙලෝ වශයෙන් සත්‍යයේ පිරිසුදුයක් සත්‍යයට ලබන්න බෑ. ඒක මෞංකාර දෙයයන් ආංශික අනුකම්පාවෙන් තමයි කෙරෙනවන කෙනෙකුට පිරිසිදුව කියන්නේ ආශිර්ය ලද්දයි කියලා. දෙවියන් ආශිගේ ආශිර්වාද ලබනවා කියලා කියන්නේ. මෙතනදී සරුවච්චන් ආංශේ සත්‍යයේ පිරිසිදුකම ගැන කතා කරනවා. මේක නිසා බටහිර මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව පැහැදිලිවම මේ මෑතක් වෙනකන් කියන්නේ හිටියා. මිනිස්යාගේ මනසේ එහෙම නැත්නම් රුචර්චිකං සහ පෞරුෂත්වය පළවෙනි අවුරුදු 6 දී තහවුරු වුණාට පස්සේ ඒක කවදාකවත් වෙනස් කරන්න බෑ කිය. ඒක නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් බැලුවා යම් කිසි කෙනෙකුට මානසික අසහනයක් හෝ චරිත ලක්ෂණයක් හොඳ උනාටක දෙයක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් අර අවුරුදු 6 ඇතුළත කාලේ ළමා කාලේ යම් යම් මානසික ආතති පීඩන වලට ලක් වුණා නම් ඒකේ පසු ප්‍රතිඵල වශයෙන් තමයි මේක එන්නේ. සහ දැන් ඒක කොහොමඩක්වත් පිළිල කරන්න බෑ, පිළියම් කරන්න බෑ, පිළියම් කරන්න යන්න ඕනේ මුලට. ඒක සඳහා මේගොල්ලෝ ඒ මෝහන නිද්‍රා ක්‍රමය එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් මේ කියන්නේ අප උපදේශනයේ වගේ දේවල් වලින් පස්සට පස්සට ගියා. ඉතින් ගිහිල් ඉවර වෙලා ප්‍රතිඵල නොලැබුණාමත් නෙවෙයි. නමුත් ඒකේ හාස්‍ය පැත්තකුත් නැතුව නෙවෙයි. ඒ මොකද ඒ වෛද්‍ය විද්‍යාවේ මානසික වෛද්‍ය විද්‍යාවේ පිටුණු වංශය වශයෙන් සඳහන් කරන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේව හරි ගසලා ඇත්තට සෑහෙන ඒවකට හිටපු සෑහෙන අසහනයටපත් වෙච්චත්තෝ මේ මේ අලුත් ක්‍රමයට පිළියම් කරලා තියෙන. ඒක නිසා අද දක්වා මේ ක්‍රමේ තියෙනවා. මොකද අභාග්‍යයකට වගේ එයාට පස්සේ ආපු ඉරිසක් ඒ පිළියම් කරපු ඔක්කොම නැවත පරීක්ෂා කරලා බලලා තිනවා හිටපු තැනමයි කියලා තියෙනවා. తాවකාලික සාන්තියක් ලැබුණට ටික කාලයකට පස්සේ ඒ පුද්ගලයා තමන්ගේ ආහාර පද්ධතිය, විහාර පද්ධතිය සහ මනෝව්‍යාපාර වෙනස් කරේ නැත්නම් ඒ මානසිකත්වයටම නැවත වැටෙනවායි කියලා. ඒ නිසා මේක සාමාන්‍ය රෙද්දක් කපුල්නවා වගේ වැඩක්. ආය අඳිනකොට ආයෙ ජරා වෙනවා. මේ தত্ত্বය මේ මෑත 2005 6 වෙනකම් වගේ දිගටම පැවතුණා. මේ අපේ මනස අපි ගෙනාපු මේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්වේ නැත්තම් ඒ දෘෂ්ටි එහෙම නැත්තම් අපේ මති වෙනස් කරන්න බෑ කියලා. මොකද 2006 තිබුණු ප්‍රසිද්ධ ඒ සම්මන්ත්‍රණයේදී ඒගොල්ලෝ නිගමනයකට ආවා train your mind and change your brain කියලා. මනස භාවනාවකින් හදන්න පුළුවන් නම් ස්නායු පද්ධතියත් වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනත්නම් ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා කායික වශයෙන් කරන්න බැරි මේ වෙනස භාවනාකින් කරන්න පුළුවන් කියන එක එනකොට ওই සරුවඥාන්සේ කියාවු සත්තානම් විසුද්ධියා කියන එක කෙනෙකුට මේ ජීවිතය ඇතුළත බලාපොරොත්තු තියන්න පුළුවන් දෙයක්. ඉස්සරට වැඩිය බලාපොරොත්තු තියන්න පුළුවන් දෙයක්. ඒක මේගොල්ල කියපු හින්දා වුණා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේක එදා ඉඳලා තිබුණා නමුත් පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැහැ මේ භාවනාවක් කරලා පෞරුෂත්ව වෙනස් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ හිතුවේ ඒක తాවකාලිකව සුද්ධ කරවුවට ආයෙසරයක් හිටපු තැනටම වැටෙනවා නමුත් දැන් තියෙනවා දැන් කියනවා මිත්‍යා දෘෂ්ටිකෙක් හෝ වේවා සම්‍යක් දෘෂ්ටිකෙක් හෝ වේවා එහෙම නැත්නම් හොඳටම චරිතයේ පවතින පැහැදිලි සමාජ විරෝධී ගති තියෙන කෙනෙක් හෝ වේවා මේ සත්‍ය සතිපට්ඨානේ වඩනකොට සරුවත් යනතර මේ පෙන්වන සත්තාන විසුද්ධියා කියන මේ විසුද්ධිය මේ ජීවිතේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම ලබන්න පුළුවන් ගතිය තමයි බුදුරජාණන් වහන්සේ මිනිස්යාට දීපු ලොකුම අභියෝගශීලී රැඩිකල් වාදී අලුත් අදහස. ජවාසනාට වගේ ලංකාවේ ගත්තොත් 90කටත් වැඩි කෙනෙක් මේ ජීවිත 90කටත් කියන එකත් මම හිතන්නේ මම වරද්දවල කියන වචනය මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන්ද කියන එක හිතන්නේවත් නැහැ. හැබැයි මම සන්තෝෂ වෙනවා මේ බණ කියනද නිස්සරණ වනේ ඉඳගෙන ඉන්න නිසා නිස්සරණ වනේ 1965 දී මේ ප්‍රකාශය කරලා තියෙනවා. මම මෙහෙට බුරුමි ගිහිලා ආවේ 97 98 විතර ওই 2000 2001 විතර වෙනකොට පරිපාලන වැඩවලට සම්බන්ධ වෙන්න වුණා. එතෙන්දි මම කියුවා අපේ විවස්ථාව ඒක ඉස්සල්ලාම අපේ අපත් වෙච්ච ධම්මනිසන්ති ආහම්දුරු එහෙම නැත්නම් අශෝක විරත්න මහතෙරි දිනේ in this life itself. මේක තමයි විවස්ථාව පළවෙනි වෙලේ තියෙන මේ ජීවිතයේදීම ඊට පස්සේ තමයි ලියලා තියෙන්නේ අපේ කාර්ක සභාව කී දෙනෙක් ඉන්න ඕනද මොකද්ද මේකේ වත් ඔක්කොම ඉස්සලාම ලියලා තියෙන මේ ජීවිතයේදීම කියලා. ඉතින් ඒක පිළිබඳවත් උන්වහන්සේ ඉන්න කාලේ අපට කිව්වා දවසක් ඔය ඒක කරන කාලේ කොළඹ ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ ඉන්නකොට දැන් ඒක කල්යාණි මේකට අරගන්නේ කොහමද ඒකේ ඉන්නකොට උඟාවක් වැඩගත් හාමුදුරු කෙනෙක් ඈතක ඉඳලා ඇවිල්ලා තියෙනවා මේ මහත්ය හම්බේ. ඇතර පැවිදිලා නැහැ. ඉතින් මෙයා බොහොම වැඩ අධික නිසා කියලා තියෙනවා හම්බෙන්න වෙලාවක් නැහැ කියලා. ඉතින් හාමුදුරු කෙනෙක් නිසා හම්බු නොවිත් බෑ. ඊට පස්සේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම ගොඩාක් වැඩවල ඉඳිච්ච නමුත් ස්වාමීන් වහන්සේ ආවේ අනේ මහත්ය බොහොම දුරදින් ඉඳලා ආවේ මට විනාඩි සුවල්පයක් දෙන්නේ. ඊට පස්සේ ඉතින් ආමතුරු ආසනයක් සුදුරේ දැකලා වාඩි කරවලා වැඳලා අහගෙන හිටියා. ඊට පස්සේ කිව්වලු මහත්තයෝ මට ආරංචි මහත්තයගේ සබ්බතරීම බූදලේ වීදම් කරලා මේ ලෝකයේ මේ ලංකාවේ ඉස්සල්ලාම වතාවට මේ ජීවිතේම නිවන් ලබන්න වැඩපිළිවෙලකට යන්න හදනවා. ඒක මහත්තයෝ හරි හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ත්‍රි හේතුක ප්‍රතිසන්දියාය තමයි මේක කරන්න පුළුවන්න්නේ දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම දන්නේ නැතුව මේ වගේ විශාල වියදමක් කරලා මේ වගේ විශාල කැපකිරීමක් කරනකොට මහත්ය සෑහෙන ආයෝජනයක් කරන්නේ හරියන බිස්නස් එක නෙවෙයි නේද කියන එක කියලා කියනවා. ඉතින් මේ මහත්යත් අශෝක විරත් මහත්යත් කියලා දෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තම බොහොම පිං සිද්ධ වෙනවා ඇත්තටම මේ බැංකුවට සල්ලි ටික දාන්න ඉස්සලා මේ බැංකුව බංකොලොත් වෙලා කියලා දන්නවනම් දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා කිව්වට ඒක තමයි මම මහත්යට කිව්වේ මම මේ ආවේ ඒක දුරයි කියලා. ඊට පස්සේ අහුවලු ස්වාමීන් වහන්සේ මේකෙදී අපට ස්වාමීන් වහන්සේ බැලද්දි මයිදියා බල්ලා කියන්නේ මම තේතුක ප්‍රශාන්තියද නැද්ද කියලා ඇහුවා. මේ හාමුදුරුවෝ ඒක නම් දන්නේ නැහැ. ඊට පස්සේ මයි ළඟ පාරමිතා පිරලා තියෙනවද නැද්ද කියලා ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්. දන්නේ නැහැ. ඒකල ඔබ වහන්සේට තේතුක ප්‍රශාන්තිය නැද්ද කියලා ඔබ වහන්සේ දන්නවා කියලා. නෑ ඒකත් මම හිතලා තිබුණා මොකද ඒ හාමුදුරුවෝ දැන් ඉන්න හාමුදුරුවෝ කවදාකවත් මේ ජීවිතේ නිවන් ලබන්නේ නැහනේ. කියන්නෙත් නැහනේ එහෙම එකක්. කට වැරදිලාවක් කියන්නේ. ඔබ වහන්සේ පාරමිතා පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඔබ වහන්සේට පුළුවන් ද ලංකාවේ කවුරු හරි එහෙම මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කෙනෙක් ඉන්නවනම් අසවලයි කියලා මට හඳුන්ලා දෙන්න නැත්නම් මේ පාරමිතා තියෙන කෙනෙක්. එහෙමත් නැහැ කිව්වා. මම එහෙමනම් එකක් කියන්නම් කිව්වා. ඔබ වහන්සේ පුටුවෙන් බහින්න මම ඔතන වාඩි වෙනවා මට වඳින්නයි කිව්වා. ඔබතුමා මේ කරන වැඩේ සම්පූර්ණ වැඩක් කරන මිනිහෙක් වැඩක් නාස්ති කරන වීරයවන්තයා දුර්වල කරන ඉස්සරහට යන්න හදන එක නැති කරන නාස්තික විවේචනයක්. මෙච්චර වෙලා මං කාලේ ගත ගැන කනගාටු වෙනවා ඔබ වහන්සේනේ මුළු ලංකාවම බෑ කිව්වත් මම මේක කරනවා. මගේ කාලේ නාස්ති කරන්න එපයි කියලා කිව්වා. ඒ දවස්වල ඉන්න කාලේ අපේ ලොකු සාංශිකාව තියාගෙන ලොකු සාංශික අවසර අරගෙන කියනවා එදා තිබුණ මේ සටන මේ සත්තානම් විසුද්ධියා කියන එක මේ ජීවිතේ කරන්න පුළුවන් කියන එක බෞද්ධයන් අතර ඒ ඉස්මතු කරගන්න උදුමාකාර සටනක් කරලා තියෙනවා. අපි අද සන්තෝෂෙන් අවුරුදු 47ක් ඊට පස්සේ අධික සාමාන්‍ය ජන විඥානයේ බවට පත් වෙලා තියෙනවා. සෑහෙන පිරිසක් නැත්තම් මේ ගිහියැත්තෝ මේ තරම් මේ මෙච්චර කාර්ය බහුර ඇත්තෝ නා කැප කරන අයලා භාවනා කරන්නේ ඉතින් ඒ බුද්ධ ජයන්තියෙන් පස්සේ ඇති වෙච්ච මේ විපර්යාසය නැත්තම් මේ ප්‍රගමණය බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ විසින් ඉස්සල්ලාම ලෝකෙට ඉදිරිපත් කරනකොට මොනතරම් විප්ලවීය ස්වරූපයෙන් මොනතරම් කැපිපෙන ස්වරූපයෙන් වුණාද කියලා හිතා ගන්න පුළුවන් අපට. මොකද දැන් වුණත් මේ අදහසක් ඉදිරිපත් කරන්න ගියාම පුදුමාකාර විදියට මේකට නොකිරෙන වෙදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා. ඒ කිරෙන්නේ කරන්න බෑ කියලා. නමුත් ඒ ඉස්සල්ලාම හාපුරාවට ශ්‍රී මුකේ දේශනා කරලා කරපු මේ සත්‍යයේ විසුද්ධිය කරන්න පුළුවන් කියන කතාව ඒ තරම් ලේසියෙන් යට ගහන්න බෑ මොකද සතිපට්ඨානේ පටන් ගන්නකොට මේක තමයි තියෙන්නේ. ඉතින් කොහොමද මිනිස්සෙක් මේ කියන පිරිසුදි ඇති කොහොමද මේ විසුද්ධිය ඇති අපි මේ වෙනකොට සෑහෙන කතා කරලා තියෙනවා මේ සතිය පිහිටවීම ගැන. එහෙම නැත්නම් මේ සතිපට්ඨානය ගැන අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් යම් වෙලාවක ඒ යෝගාවචිත කොට අවශ්‍ය පරිසරය ලැබිලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා, සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා, කමඨහනක් ලැබිලා වාඩි වෙලා හොඳට පట్టල වාඩිලා හරිබරි ගහිලා ඉන්න ඉරියව්වෙත් හිට තැම්පත් කරගෙන අපි හිතමු හොඳට බලනකොට ස්වභාවයෙන් වැටෙන ආස්වාද ප්‍රස්වාස දෙක මුදුන්පත් උනායි කියලා. ඉදිරිපත් උනායි කියලා. මූණට මුණ දාලා හිටියයි කියලා. ඉතින් ඒ යෝගාවචරය ඇති වෙන ආස්වාසිය ආස්වාසිය කියලා දන්නව මෙනෙහි කරනවා. පිට වෙන ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. ඒකට හොඳට ඒක දිහා බලන්න මේ ආස්වාසය මෙන්න මෙහෙමයි මට වැටහෙන්නේ ප්‍රස්වාසය මට මෙහෙමයි වැටෙන්නේ ආස්වාසය කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි මේකට එකිනෙකට වෙන වෙනම අත්‍යන්ත වූ පෞද්ගලික වූ ස්වලක්ෂණ වගේක් තියෙනවා. ඒක මම දැක ගන්නා සුළුව. එන්න එන ආස්වාසයක් વિશે එලඹ සිටි සිහියේ. එහෙම නැත්නම් අප්‍රමාදීවම් බලනවායි කියලා. ආස්වාසේ එනකොටම හිත හිතවිලි වලට යට වෙන්නේ නැතුව, කයේ තියෙන වේදනාව වලට සැලෙන්නේ නැතුව, බාහිරින් එන ශබ්ද වලට දුවන්නේ නැතුව ආන ආස්වාසයට හිටියයි කියලා හිතමු. මෙන්න මේ වෙලාවේදී ඒ වෙලාවේදී මේක ආස්වාසය කියලා මෙනෙහි කරන්නේ චිත්තක්ෂණය. මොකද වායෝ පොට්ටබ්බ ධාතු වශයෙන් ආස්වාසේ නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙන වෙලාව. එතකොට හිතත් අන්‍ය විහිිත නැහැ වෙන දෙයකට ඉන්න ආස්වාසයටම යෙදිලා මේක තමයි ආස්වාස කියලා දාන්න. අන්නේ මේ දෙක එකතු වෙන මේ චිත්තක්ෂණයේ ආස්වාස වෙලාවේ ආස්වාසය දාන්න චිත්තක්ෂණයේ රාග හිතවිල්ලක් තියෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ මම ආස්වාසය දැක්ක අනේ මට හොඳයි. මොකක්වත් එහෙම ගන්න දෙයක් එහෙම ආශ කරන දෙයක් ආස්වාසිය දැක්කයි කියලා හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂයක් අමනාපයක් නුරුස්නා ගතියක් එන්න දෙයක් නැහැ. ඒ වගේම ආස්වාසිය මේක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසියමයි කියලා. උන්ට කලෙලියක් තියෙන නිසා මෝහයටත් ඉඩ නැහැ. ඔන්න ආස්වාස වෙනාදී මේක ආස්වාස දන්නෙත් නැහැ ප්‍රස්වාසෙත් දන්නෙත් නැහැ කලකොලයක් තිබුණා නම් මොහේට ඒ නිසා එක චිත්තක්ෂණයක් ආස්වාසෙල ආස්වාසෙ දක්වනවා නම් ඒ චිත්තක්ෂණේ විසුද්ධිය ලබන. ඒ කියන්නේ මූලික රාග දෝෂ මොහ කියන කෙලෙස් නැති තත්ත්වයටපත් වෙනවා. නමුත් මේකේ යෝගාවචරයට වැටහෙන්නේ නැහැ. මොකද හේතුව ඊට ඉස්සල චිත්තක්ෂණෙත් කෙලෙස් තිබුණ ඊට පස්සේ චිත්තක්ෂණෙත් කෙලෙස් නම් ඒකේ ಗುಣ වෙනසක් දැනෙන්නේ නැහැ. අරක විශාල මේ වතුර කලා ජලාශයකට ලුණු කැටයක් දැම්මා වගේ ලුණු රහ නැංගින්නේ නැහැ. නමුත් පුංචි වතුර පීසයක ලුණු කැටයක් දැම්ම නම් ඒකේ ලුණු රහ හිටිනවා වගේ ඇති වෙච්ච මේ සති චිත්තක්ෂණේ නැත්නම් එලඹ සිටීම නැත්නම් මේ අප්‍රමාදී චිත්තක්ෂණ දෙක තුනක් අපි හිතමු. මේක සාමාන්‍ය කට වචනෙන් කිව්වොත් තියෙනවා ආස්වාස දෙක තුනක් ප්‍රස්වාස දෙක තුනක් එක දිගටම එන එන ආස්වාසය දකිනවා එන එන ප්‍රස්වාසය දකිනවා මෙනෙහි කරනවා මානසිකාරය පවත්වනවා අන්න එහෙම කෙරුවා ඒ කෙනාට හොඳටම තේරෙනවා ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසය මේ දිගට පවත්වාගෙන යනකොට ඒ චිත්ත સંතාණය තුල ඒ චිත්ත ප්‍රවෘත්තිය තුල ලෝකෙ නිටතරම අපේ හිතේ පවතින ආ වූ තද ආශාවක් හෝ ද්වේෂයක් හෝ එනට නිදිමත ගතියක් හෝ කලකොල ගතියක් මොනක්වත් නැහැ. ඒක නිසා මේ විසුද්ධිය වැටෙන්න නම් ඒ පිරිසුදු චිත්තක්ෂණ ටික වේලාවක් පවතින්න ඕන. ආන්නේම කරගෙන කරගෙන කරගෙන යනකොට මේ යම් විදියකට අපි හිතමු යම් විදියකට අපි හිතමු ආස්වාසේ ප්‍රස්වාසේ දෙක අතර වෙනස නෙවෙයි ආස්වාසෙන් ආස්වාසයට මොකද වේගණ යන්නේ ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයේ මොකට වේගණ යන්නේ? ආස්වාසයෙන් ආස්වාසයට සංසිඳීගෙන යනවද? ඇවිස්සීගෙන යනවද? මනාප වේගණ යනවද? අමනාප වේගණ යනවද? ඈත් වෙලා එනවද? ලං වෙලා එනවද කියලා ආස්වාසයෙන් ආස්වාසයට පවතින પરම්පරාව. විපරිණාමය. එතන ප්‍රසවාසයෙන් ප්‍රසවාසයන විපරිණාමේ තරම් දැක ගන්නා සුදුව ආස්වාදතර ප්‍රසවාසයට ලං වෙලා බැලුවොත් ඒ යෝගාවචරයට ආස්වාසේ ප්‍රස්වාසයේ තියෙනා වූ මේ රස ගුණ වෙනස ස්වභාව ලක්ෂණ වෙනස දකිනකොට ඒ දෙක හිතයි අරමුණයි දෙක අතර තියෙන දුරස්ත භාවය අඩු වෙලා සමීප වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ බාහිරයේ තියෙන බාධක කරදර අඩු වෙලා මේ දෙක කිට්ටු කරන මට්ටමකට යන්න පුළුවන් වුණොත් අර වැටිච්ච වැටහිච්ච පිරිසුදුකම හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒකට නම් ඇත්තටම කියනකොට කෙනෙකුට දවස් 3-4ක් එක දිගට භාවනා කරන්න ඕනේම තත්වයකට එන්න. නමුත් පටන් අර ගන්නකොට අමාරු වුණාට එන්න එන්න එන්න මේ පිරිසුදුකම ලබන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට අපි හිතමු සද්දයක් ආවා, හිතවිල්ලක් ආවා, වේදනාවක් ආවා. ඇවිල්ලිවර වෙලා හිත නරක් වුණා. හිත ඇවිස්සුණා. අනේ මම මේ භාවනා කරනකොට හිත හිතවිල්ලක් ආවයි කියලා. නමුත් මේ යෝගාවචරයා මේ ආනාපානේ තමයි මම කරන්න ඕනේ. නමුත් එතකොට මේ කඩාගෙන වැඩිච්ච ආගන්තුකෙක් වශයෙන් හිතවිල්ලක් ආවා. ඒ හිතවිල්ලක් ඇවිල්ලා හිත නරක කරගත්තේ මේ මගේ නොදැනුවත්කම නිසායි. ඒක මේ ආස්වාස ප්‍රසවාසයෙන් හිත හිතවිල්ලකට ගියයි කියලා හිත නරක කරගන්න නැතුව ඒක දිහා බලන්න කර පුළුවන් වෙන එක තමයි ප්‍රබල සතියක වැටේ. ඒක නිසා <clears throat> හිත නරක පිටාරමුණට යන්න එපා කියන තද බල අදිෂ්ඨාන මුකුත් නැතුව ගියාට කමක් නැහැ. දැන් ගියේ ආස්වාසයෙන් හිතවිල්ලකට. දැන් මේ ගියේ සාද්දයකට. දැන් මේ ගියේ වේදනාවට කියලා දන්නවනම් යෝගාවචරයට ඉස්සෙල්ලා ඇති කරගත්ත ආස්වාද ප්‍රසාර ඇති කරගත්ත සතිය අරමුණ වෙනස් උනායි කියලා හිත නොසැලෙන මට්ටමට යනවා නම් අර කලින් තිබුණු විසුද්ධිය හොඳටම පොළවේ ගහලා විකුණන්න පුළුවන් බඩුවක් විදිහට වගේ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා. පාල භාවනා කරන යනකොට බාධා එනවා. එන බාධාවල් ආවට ඒකට හිත නරක කරන මනාපමනාප භාවයේ පහල කරගන්නවා නම් කරගන්න පුළුවන්. එතකොට වෙන්නේ කෙලෙස් වෙන එක පහල කරගන්න නැතුව හිතට වෙච්ච දේ වෙච්ච හැටියට බලන්න පුළුවන් තත්වයකට යනකොට මේ සතිය බොහෝම ශක්තිමත් සතියක් බාටපත් වෙනතෝයි කියන මේ විසුද්ධිය පිරිසුදුකම හොඳටම තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට අර බාධාවක් ආවා බාධාවක් ආපුවම සාමාන්‍ය පුරුදු නැති මනස කරන්නේ ඒක පාරටම සැලෙන. ඒකට මේ පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් හිත සලා ගන්නවා. නමුත් මේ දේ නැවත නැවත කිරීමෙන් සලා ගන්න නැතුමත් ඉන්න පුළුවන් දේ කියනකොට තමයි ওই ශෝක පරිද්දවාණං සමතික්කමාය කියන විදිහට හිතට ශෝක සහ පරිදේව ධර්ම එනකොට ඒ එනේන ශෝකයට යට වෙලා තැවෙනවයි කියන එක නුපුණු මනසක හැටියක්. ඒක වීමෙන් ඇති ලාභෙකුත් නැහැ. ඒක නිසා මේ ඒ ශෝක ගතිය දිහා බලන්න පුළුවන් ගතියක්. පරිදේව කියන එක ඉසాత බැඳගෙන අඬන ගතිය දිහා බලන්න පුළුවන් ගතියක් කවදාකවත් සතියෙන් තොරව කෙනෙකුට ලබන්න පුළුවන් කියලා හිතන්නම. ඒ වාගෙම තමයි භාවනා කරන කෙනෙක් ආනාපාන සතිය හෝ සක්මන හෝ කවදාකවත් හිතන්නේ මේ හුස්ම දිහා බලන හිතිල්ලෙන් ආස්වාද ප්‍රසද්ධිය බලන් සිටිල්ලෙන් ජීවිතේට පැමිණෙන මේ දුක් දුම්නස් ශෝක පරිද්දවාන කියන ශෝක සහ වැළපීම් විෂයේ යම් කිසි විදිහක චරිත වර්ධනයක් වෙනවයි කියලා මුලදී තේරෙන්නේ නැහැ. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ මූල කර්මස්ථානයේ ආනපානී සතිය හොඳට තහවුරු වෙනකොට වෙනකොට පරියංකේදී පොඩ පොඩ ඔය මధుරයක් කනවා කැස සද්දයක් ඇහෙනවා සිටිවිල්ලක් එනවා ඌව ඩිංග ඩිංග ඩිංග ඩිංග දරා කියා ගන්න පුළුවන් තත්ත්ව එනකොට ඊට වැඩිය බොහෝම හොඳට තහවුරු වෙනවා සක්මන් කරන වෙලාවේ මොකද සක්මනේ කොහොමද රූප පේනවනේ සද්ද ඇහෙනවනේ ඉතින් මේක සක්මන් කරනවා කියලා කියන්නේ පරියංකේට ඇති කරගත් සතියට බාධාවක් නෙවෙයි පරියන්ක ඇති කරගත්ත සතිය තව තව දියුණු කරන එකක් කියලා ඒ බාධා යම් ප්‍රමාණයක් තියෙද්දි කරගෙන යන්න පුළුවන් ශක්තිය එනවනම් උදාහරණයක් වශයෙන් කියනවනම් අපි වාහනයක් කෙලවන්න පුරුදු වෙනකොට අපි සාමාන්‍ය මිනිසු නැති පැත්තකට ගිහලා පාළු පැත්තකට ගිහලා තමයි වාහනේ පුරුදු කරන්නේ. නමුත් පුරුදු කරලා ලයිසන් එක ගත්තට පස්සේ අපි කිව්වොත් මට ඩ්‍රයිවිං තනතුරක් ඕනේ සෙනඟ නැති පාරවල විතරයි මට යන්න පුළුවන් කියලා කවදාකවත් ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. මොකද ඒ ඩ්‍රයිව් ලයිසන් ගන්න කාලේ එහෙම ගියාට පාරවල් වල සෙනග නැති වෙලාවල් නැහැ. එන්නේ එන්නේ ඊට පුරුදු සිද්ධ වෙනවා. පොලක් මැදින් කලබල තනක් මැදින් මිනිස්සුත් මේ වාහනේ හප්ප ගන්න නැතුව ගෙනියන්නේ. එතකොට තමයි එයා දක්ෂ රීදුරක් බාටපත් වෙන්නේ. අන්න ඒ විදිහට මේ ඇති කරගත්ත සතිය යම් යම් බාධක පීඩා තත්ත්ව යටතේදී සලා ගන්න නැතුව ගෙනියන්න පුළුවන් වෙනකොට තමයි මේ ශෝක පරිද්දවාණං කියලා විදිහට ශෝක සහ ඉසాత බල බැඳගෙන අඬන වැළපෙමින් අඬන ඇඬුම් වලදී ඒකත් සතියේ බලන්න පුළුවන් ගතියක් එනවා. මේ මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. නිකන් හරියට හොඳට මාඩන කෙනෙකුගේ මූණට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. විලාපදීගෙන අඬන කෙනෙකුට මූණට කණ්ණාඩියක් ඇල්ලුවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ වෙලාවේදී කොච්චර විරූප වෙලාද කොච්චර වෙනස් වෙලාද තමන්ගේ ස්වරූපය කියලා. නමුත් මේ සත්‍ය සත්‍යපට්ඨානේ වඩන්නේ නැති කෙනෙකුට ඒ වෙලාවේ අඬන එක සදාචාරාත්මක යුතුයකමක් කියලා හිතනවා. ඉසාද බැඳගෙන කෑ ගහන එක බොහොම වටින දෙයක් වෙන්න බවට පටන් ගන්නවා. නමුත් හොඳට සත්‍යයෙන් වඩනකොට තේරෙනවා මේකෙදි වෙන්නේ කොහේවත් නැති නීවරණ ධර්ම තව තවත් වැඩෙන එක. නමුත් ඒක ප්‍රාර්ථනා පමණින් කවදාකවත් නැතර කරන්න බෑ. ඒවයි එnde ඉස්සර වෙලා. සෝකේසා පරිදේවේ එnde ඉස්සර වෙලා සාමාන්‍ය ජීවන රටාවෙදී සතිය ටිකක් පුරුදු කරලා තියෙනවා. පුරුදු කරන්න කරන්න කරන්න ඇත්ත වශයෙන් කියනනම් සතිය තහවුරු වෙන්නේ සතිපට්ඨානයක් වඩපත් වෙන්නේ බාහිරින් එන කරදර මතින්මයි. එම කරදර නැති ජීවිත භාවනා ශාලාවක සද්ද නැති භාවනා ශාලාවක භාවනා කරාට කවදාකවත් අර සෙනග නැති පාරේ ඩ්‍රයිවිං පුරුදු වෙච්ච ඩ්‍රයිවර් සෙනග ඉන්න තැනකට ගෙනිච්ච නැත්නම් කවදාකවත් ඒ අත්දැකීම ඉන්නේ. ඒ නිසා කරා පැමිණෙන දුක් පිළිබඳව අමෝතු අර්ථකථනයක් එන්න පටන් ගන්නවා සතිපට්ඨානේ වඩන කෙනාට. සෝක පරිදේව පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනසං අත්තකමයි කියලා කියනවා කයට ඇති වෙන දුක් සහ හිතට ඇති වෙන දුක් කියලා මේ දෙක ආවට පස්සේ අපි ඉසాత බැඳගෙන අඬනවා එහෙම නැත්නම් බොහොම මානසික වශයෙන් වැටිලා මොනවාක්වත් කරගන්න බැරි අනුන්ගේ පිටක් ගන්න බැරි පිටක් නැතුව ජීවත් වෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නමුත් සතිපට්ඨානෙ වඩන කෙනා ඒ වගේ දේවල් පවා ඒවන ඇත්තටම කියනවා නම් බරපතල මානසික තත්ත්ව. නමුත් සතිපට්ඨානෙ වඩන කෙනාට කහරහා යන්න පුළුවන් ගතියක්. ඒවත් භාවනා සඳහා අරමුණු නැත්නම් <clears throat> කායනුපස්සනාවේ වේදනානුපස්සනාවටයි මේ යන්න හදාන්නේ. කියලා රූප ධර්ම වලින් නාම ධර්ම වලට යන්න පුළුවන් කියලා ඒ අත්දැකීම හරහා ගියාට පස්සේ ඒ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ. වෙන මොකද්දෝ මිනිස්සෙක් ඉතුරු වෙන අය. වෙන මොකද්දෝ දියුණු තත්වයකටපත් වෙනවා. මේ මෑත හුඟක් වෙලාවට වෙච්ච එකක් තමයි ඒ මරණපැයි අධ්‍යක්ීම් කියලා බටහිර විශාල මේ දවස්වල යනවා පරිේශන වගයක් ආසන්න පැයේදී රෝගියා මුණ දෙන තත්ත්වේ. එහෙම නැත්නම් මේ පපු එකක්කම එහෙම නැත්නම් මේ පපු යමාරු කියලා තමයි ඒකට සිංහල කියන්නේ. ඒක වෙලා මැරිලා ආපහු ගොඩ ආපු කට්ටිය. ඒතරතර දැන් ගොඩක් ඒකට වෙන පටන් ගන්න තියෙනවා. ඒකෙදි ඇත්තටම ඉස්සල්ලාම ඒ පපුව හිර වෙනකොට බය වෙනකොට තක්කු මුක්කු වෙනකොට මලාහා සමාන තද බයක් තද බලාපොරොත්තු සුන්ෙච්ච ගතියක් තද අවාසනාවන්ත තත්වයක් එනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට ඒක හරහා යන්න පුළුවන් නැත්නම් ඒ බව අවබෝධ කරන්න පුළුවන් වුණොත් ඒ හා සමාන විශාල ආශිර්වාදයකට ආලෝකයකට සහැල්ලුවකට ගිහිල්ලා ඒ පුද්ගලයාට මේ ජීවිතේ නොතිබිච්ච අභිඥා බල පහළ වුණා වගේ. දේවල් වගේ කියන්න පටන් ගන්නවා. සමහරට භාවනා කරපු අයත් නෙවෙයි. ඉතින් එහෙම වුණාට පස්සේ මේ මිනිස්සයා ආපහු මේ ලෝකෙට එනවනේ සමහර කට්ටිය ඉන්නේ මැරෙනවා සමහර කට්ටිය ආපුවාම එහෙම ආපු අය විතරක් සමාජ ගවේෂණයකට ලක් කරලා කියලා කියනවා යම් වෙලාවක මේ පුද්ගලයෙක් ඒ වගේ තද්ද බල දුක්ඛිත තත්වයක් හරහා ගිහිල්ලා ඒ තුල ගැබ්වී තියෙන අඳුරු වලාවේ තියෙන රිදී රේඛාව දැක්කොත් ඒ මනුස්සයා නැවත සීයාවට පස්සේ මේ මනුස්සගේ ප්‍රධානම චරිත ලක්ෂණ තුනක් ඉතුරු වෙනවා එකක් තමයි මේ මනුස්ස කවදාකවත් ඊට පස්සේ Tamanට මම කාලකන්‍යයි කියලා කියාගන්න ඇති. අපි අතින් කොච්චර දෝ කියවෙනවනේ මම මහා කාලකන්‍යා මට ඔක්කොම අමරට හිටලා තියෙන අයට හිටලා තියෙන මට මහා මේ ඉපදුනේ කාලකන්නිකමට කියලා අපි අතින් වරින් වර කියවෙනවා. අන්න අර වගේ දුක්ඛිත තත්වයක් හරහා ගිහිල්ලා ඒකේ තියෙන සුභාසිංසද කවදාකවත්ම Tamanට ඊට පස්සේ කාලකන්‍යා කියන්නේ. දෙක ඒ මනුස්සයා කවදාකවත් ඊට පස්සේ පණ ඇති සතෙකුට වෛර කරන්නේ නැහැ කියලා කියනවා. මිනිසෙකුට විතරක් නෙවෙයි කිසිම සතෙකුට වෛර කරන. තුන කොච්චර වයසට ගියත් අලුත් දේවල් ඉගෙන ගන්න සම්පූර්ණ අවධිකමක් ඇති වෙනවා කියන. අපි සාමාන්‍යයෙන් ඔය 50 60 පෙන්නට පස්සේ අලුත් ශාස්ත්‍ර ඉගෙන ගන්න යන්නේ අලුත් භාෂාවල් ඉගෙන ගන්න යන්නේ දැන් ඉතින් වලපයයි කොටපයයි මොකටද ඉගෙනගෙන කියලා කියනවනේ. අන්න අර වගේ තත්ත්වයේ කිසි කෙනෙක් එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ මොකද ඒ ශෝක පරිදේව කියලා කියන්නේ මේ හිතේ තියෙන නිකන් හොල්මනක් විතරයි ඒකට බය වෙන්න වෙන්න වෙන්න මේ මිනිස්සයා උක්දණ්ඩක් මිරුකා වගේ වෙයිලා මැරලා යනවා. සතිය හරහා හෝ වෙන මොකක් හරි අර වගේ අකරතැබ්බකේ එක හරහා ගිය කෙනෙක් හොඳට බලන් මේ පරිසයා පුත්කලයා වීරයෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ මම කියනවා යෝජනා කරනවා ලෝකේ ඕනම වීරවරයෙක්ගේ කතාවක් අරන් කියවන්න වීරවරියෙක්ගේ කතාවක් අරන් කියවන්න ඒ ඇත්තෝ ඒ වීරත්වයටපත් උනේ ජම්මෙන්වත් ලේවල කතියකින් නෙවෙයි තද බල දුකක් කරා ගිහිලා ඒ ඇත්තෝ ඒක හරියට සතියෙම්ම වෙච්ච දෙයක් කියලා නම් කියලා නැහැ. මම නැවතත් මතක් කරනවා ධම්මනිසන්ති හාමුදුරුවෝපත් වෙනකොට ඒ පුස්තකාලේ තිබුණා පසුගිය අවුරුදු 100 තුල ජීවත් වූ ලෝකවීරයන්ගේ වෙනම චරිත කතා 100ක් තිබුණා. ඒ වගේ ඔක්කොම චරිත කතා ඊතුව තමන්ගේ චරිත ගොඩනගන කීවලා තියෙනවා සෑහෙන්න. ඒ පොත් කිය ඒව හුඟක් මමත් කියවලා බැලුවා. හැම එකේම තියෙන දෙයක් තමයි මේ ශෝක පරිදේව කියන එක කාලකන්නිකවට මුස්පේන්තු කර ගන්න නැතුව හරහා ගියොත් ඒ මනසට පුදුමාකාර වෙනසක් ඉතුරු මෙන්න මේ හරහා යෑම සඳහා අකරතැබ්බෙන් අහම්බෙන් වෙන වෙලාවලුත් තියෙනවා. සැලසුම් සහගතව යන්තරන් තියෙන එකම ක්‍රමය තමයි මේ සතිය පිහිටවීම. සතිය පිහිටෙව්වොත් මේ මනසට තේරෙනවා ඒ කනගාටුවක් දුකක් ආපු වෙලාවදී ඒකට මේ යට වෙලා හිටියොත් ඒක ජීවිතේට අද බලපසුබෑමක් වෙනවා. ඒක හරහා යන්න පුළුවන් වුණොත්. නැත්නම් ඒක විනිවිදින්න දකින්න පුළුවන් වුණොත් පරිණාමයටපත් වෙච්ච කෙනෙක් තමයි ඉතුරු වෙන්නේ. මෝරච්ච තලතුණා වෙච්ච කෙනෙක් ඉතුරු වෙන්නේ. ඉතින් මේක ඔය සතිපට්ඨාන සූත්‍රයේ දෙතුන් පළකදී සරුවත්යන්සේ පෙන්ලා දීලා තියෙනවා හරියට සතිපට්ඨානේ වඩාන යනකොට මෙන්න මේ මේ තැන්වලදී මේ පුද්ගලයා අර වගේ අසීරු තත්වවලටපත් වෙලා ඒ අසීරු තත්ත්ව හරහා ගිහිල්ලා ගුරු උපදේශ සහිතව කල්යාණ මිත්‍ය ඇසුරෙන් බණ අහලා ඊට පස්සේ මේ පුද්ගලයාගේ පෞරුෂත්වයේ ඇතිවෙන වෙනස්කම් ඒක නිසා මේ පියවර පහ ජීවිතයේදී වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ ශෝක පරිදේව හරහා ගිහිලා දුක්ඛ දෝමනස හරහා ගියාට පස්සේ මනසට තේරෙන්න පටන් ගන්නවා මේ දේ තවදුරටත් දියුණු කරන්න ඕන කරන ක්‍රම සහ විදි කවදාකවත් ඔය දෙන්නේකට සමාන නැහැ කිසිම පොතක මගේ ක්‍රමේ ලියවිලක් නැහැ. තමන්ගේ ක්‍රමේ තමන් හොයාගන්න. කොටිම කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව කියන එක සුපර් මාකට් එකේ ගන්න නැහැ. එතන එතන හදා ගන්න ඕන එකක්. ඒකට අවශ්‍ය කරන අන්ත දෙක තේරුම් අරගෙන ඒ මේ වෙලාවේදී ගැලවුම් මාර්ගය මේකයි කියන එක කවදාකවත් බුදුහාමුදුර අපට ලයිස්තුගත පෙරලා පෙන්නලා නැහැ. ඒ සඳහා එලඹ සිටි සී අවශ්‍යයි. හොඳට தත්ත්ව තේරුම් අරගෙන මේ න්‍යාය තේරුම් ගන්න එක. ක්‍රමවේදයේ තේරුම් ගන්න එක හැම චිත්තක්ෂණයකම Taman එළඹිලා ඉන්න ඕනේ. අන්න එහෙම කෙනෙකුට තමයි මේ ජීවිතයේදී මේ සතිපට්ඨාන ක්‍රමයට ඒ නිබ්බාන සච්ච කිරියාය කියලා කියන අවසාන ඵලයට යන්න පුළුවන්. එහෙම නැතු අර ඊයේ මං කිව්වා වගේ අපි හොඳටම දන් දීලා හොඳටම සිල් දැකලා ඉතින් ප්‍රාර්ථනා කරනවා මතු වෙනවයි මෛත්‍රී බුදුජානන් වහන්සේ දැකලා උන්වහන්සේ විසින් දේශනා කරන සීසද්දට ඇසීම සිල් දනාට මේක ධර්ම වණ්ඩපේදී නිවන් සාක්ෂාත් කරගන්න ලැබීවා කියනට සාදු කිව්වට ওই වැඩේ වෙන්නේ නැහැ. මුගද දෙනෙක් හිතන්නේ වගේ කොන්ත්‍රාත් ක්‍රමයට දෙන්න පුළුවන් බ්‍රවුන්ස් කම්පැනි හරි මිලර්ස් කම්පැනි හරි දීලා අපේ නිවන හදලා දෙයි කියලා. ඒක විතරක් මේ වැඩේ විතරක් වෙන්නේ මේක වෙන කෙනෙක්ගෙන් කවදාකවත් වෙන්නේ කරනවා නම් දැන් තමයි. ඒ සඳහා සුචරිතයේ නැත්නම් කාය වචී මනෝ සුචරිතයේ සම්බන්ධතාවය සතිපට්ඨාන සූත්‍රයේ වගේම ආනාපාන සති සූත්‍රයේ හොඳට පෙන්ලා තියෙනවා මේ භාවනාව කරගෙන යනකොට ප්‍රධාන වශයෙන් සංස්කාර හා සම්බන්ධ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන සංස්කාර මට්ටම් තුන හරහා යනකොට ඒකෙදී කල්ැතුව පැවතිච්ච සුචරිත වාදයක් නැතුව ගියොත් මගදී සෑහෙන අමාරුක වැටෙනවා. මේක මම කාරණා දෙකකට සම්බන්ධ කරනවා. එකක් තමයි සීලේ අනිත් එක තමයි මානසික සෞඛ්‍ය සම්පන්න භාවය. යම් කිසි කෙනෙක් <clears throat> මේ සතිපට්ඨානය වගේ යෙදිලා භාවනා කරන්න හදනකොට තමන්ගේ සීලය පිළිබඳ වග වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට හරියට සංකීර්ණතා මත වෙන්න පටන් ගන්න ගන්නවා භාවනා ජීවිතයේදී. මම මුලින් දේශනා මාලාවේදී මතක් කරා යෝනිසෝමනසිකාර සති සම්පජාඤ්ඤය තියෙන කෙනාට පමණයි ඉන්දිය සංවරය ඇති වෙන්නේ කියලා. ඒ වෙලාවේදී තාම අපි මේ භාවනාවට සම්පූර්ණ වශයෙන් පෙළඹිලා කරනවා නෙවෙයි සත්‍ය පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නවා. එතකොට මේ පුද්ගලයා තුළ යම් යම් ඉන්දිය සංවර ඇති වෙනවා. නමුත් යම් වෙලාවක අපි මම දැන් භාවනා කරන්න යන්නේ මම දැන් රිට්‍රීට් එකට යනවා නැත්නම් මේ පන්තියකට යනවා නැත්නම් පැවිදි වෙනවා නැත්නම් ඒ වගේ කරනවා නම් හොඳට මතක තියානින්න දැන් අපි හරියට ලෙඩේ අඳුනගෙන ශල්‍ය කර්මයකට යන රෝගියෙක් වගේ එතකොට මේ ශල්්‍ය වෛද්‍යරා හොඳටම වග බලා ගන්නවා මෙයා ගන්න ඉස්සරලා ශල්‍යාගාරට ඉස්සරලා ශල්‍යාගාරය විස බීජ නාශනය කරලා ජීවාණුහරණය කරන්න. මේ ලෙඩත් ජීවාණුහරණය කරන්න. උපකරණ ටිකත් ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ වැඩ කරන කට්ටිය ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ ජීවාණුහරණය කරන්නේ නැති ශල්‍යාගාරයක මොනම හේතුවක් නිසාවත් ශල්‍ය කර්මයක් කරන්නේ ඒ වගේ තමයි මේ භාවනා කරනකොටත් ඒ භාවනා විදිහට යන්න යන්න Taman මේ රකින්න සීලය සමාදන් වෙච්ච සීලය ඉතාමත්ම සියුම් විදියට සූක්ෂම විදියට පරීක්ෂා වෙන්න පටන් ගන්නවා. ඒ පරීක්ෂා වෙනකොට එnde එnde එnde සීලය අදි සීලයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ අදි සීලයක් බවට පත් වෙන බවට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. මේ වාගේම තව පැත්තක් කියන්න පුළුවන් එයාගේ හොඳ මානසික සෞඛ්‍ය සම්පන්න භාවයක් තියෙන්න ඕන විශේෂයෙන්ම හීනමාන අදිමාන කියන தত্ত্ব දෙක තිබුණොත් භාවනායන ප්‍රතිඵල බොහෝ විට සංකෘතාවලට ඇති වෙනවා. එහෙම තියෙනවා නම් සාමාන්‍ය දුරකට යන්න පුළුවන්. නමුත් මේ කඩයින් පරීක්ෂණ වලදී පැහැදිලිවම ඒ තියෙන මානසික தত্ত্ব විලල් වෙන්න පටන් ගන්නවා. ඒ විලල් වෙනකොට සීලෙන් උදව් කරගත්තේ නැත්නම් සීලෙන් සම්පූර්ණ කරගත්තේ නැතුව වසංගණ්ඩ හෝ නැත්නම් මේ භාවනාවෙන් අපි කියනවනම් අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්න ගියොත් ඒක තමයි කියන්නේ භාවනා කරලා පිස්සු හැදෙනවා. කෙටි ක්‍රමයේ මේ පිස්සු හදා ගන්න. දැන් ලොකු සාංශයෙන් අහනකොට ඉන්නකොට ලොකු සාංශයෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ අතට ලොකු සාංශයෙන් අහන්න වටිනවා මේ හරියට ප්‍රශ්නයක් තියෙනවා භාවනා නොකරන අයගෙන් භාවනා කරන අයට මේ භාවනා කරන අයට පිස්සු හැදෙනවා. භාවනා කළා පිස්සු හැදෙනවා. ඉතින් ලොකු සාංශෙන් අහන්න ලොකු සාංශ කිව්වේ එහෙමත් ලෝකයා කියනවා තමයි නමුත් හුඟක් වෙන්න පිස්සු භාවනා කරන්නේ කිව්වා. පිස්සන්ට වෙන තැන් වලට යන්න අමාරුනේ ගියම ගහනවා බයිනවා අනිවාර්යයි හරිය කැමැති භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ. භාවනා මධ්‍යස්ථාන නිකන් හොලිඩේ කැම්ප් එකක් වගේ ඔක්කොමලා තම තමන්ගේ වැඩ කරන ඕන කෙනෙකුට ඕන පිස්සුවක් කෙලින්න පුළුවන්. නිසා හැම මංගිය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානකම සෑහෙන පිස්සෙක් එක්කෙනෙක් හරි දෙන්නෙක් ඉන්නවා. මම දකින්නේ භාවනා මධ්‍යස්ථානට අත්‍යවශ්‍ය දෙකක් තියෙනවා. එකක් කර්මස්ථානාචාර වෙන අනිත් එකන පිස්සක්. ඒ දෙක නැති එකක් නැහැ. ඒක නිසා Taman යන්න හදාන්නේ මේ සද්ධානම් විසුද්ධියක් නම් ශෝක පරිද්දවාණන් සමතික්කමනයක් නම් දුක්ඛ දෝමන සත්‍යංගමනයක් නම් හොඳට මතක තියාගන්න මේ යන ගමනේදී මේ සතිපට්ඨාන ගමනේදී තමන්ගේ සීලේ නැවත නැවත සලකා බලන්න වෙනව හැම වෙලාවෙදීම සීලේ පිළිබඳව පරි මේ ශල්‍ය කර්ම කරන ගමන් ඒ ශල්‍යාගාරයේ තියෙන ජීවාණුහරණ தত্ত্বය පරීක්ෂා කරනවා වගේ. කෙරුණ නැති වුණොත් මේ වගේ தত্ত্ব නිසා තමයි අද මේ භාවනා පිළිබඳ විවිධ සංකර මත පොත්පත් වලට ලියවිලා තියෙන්නේ. සරුවචනාංශයේ දීපු උපමාව අටුවාචාරින් වහන්සලා සඳහන් කරන්නේ කැලේ මැද හේනක් පවන මිනිසයා නවදලි හේනේ ඇට වපුරන්න කලින් හොඳට දඬුවට තර කරගන්න ඕනේ. දඬුවට තර කරන්නේ නැතුව බිජුවට වපුරුවොත් ඒකෙන් ඇති වෙන ලපටි පැල විශාල පලිබෝධ රාශියකට යොමු වෙනවා. මොකද කැලේ කියලා කියන්නේ අනාරක්ෂිත තැන. ඒ නිසා මේ ගොවියා කරන්නේ අලියට යන්න බැරි වෙන පිටියට හොඳට දඬුවට ගහලා ඒ හාවට ගෝනට මීමට යන්න බැරි වෙන විදිහට ඔක්කොම අවුල් අහුර ගන්නවා. ඒ ඇත්තටම අලියා යන්නේ නැත්තේ දඬුවට පෙරලන්න බැරි නිසා නෙමෙයි. ඒක අටවන්නේ යම් ආකාරයකටද ඒක පේන්නේ අලියාට උගුලක් වගේ. සතෙක් රිංගල යන්න යන්නේ ඇයි ආනේ වගේ මේ සීල වැට තද කරගත්තේ නැත්නම් තර කරගත්තේ නැත්නම් නැත්නම් සුචරිතය සරි පරිපූර්ණ වුණේ නැත්නම් සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පහුගිය උදේ ධර්ම සාකච්ඡාවේදී ගත්තා. ඔය ඉස්ලා ධර්ම සාකච්ඡාවේදී ගත්තා. ඒ ආනාපානිය අපි කියලා ගමු. සක්මණේදිත් මේක වෙනවා. කරගෙන හොඳට ආනාපානිය කීකරු වෙලා පළවෙනි වතාවටම ගමු. යෝගාවචරයේ පළවෙනි වතාවටම ආනාපානිය හොඳට කීකරු වෙනකොට ඒ Taman දන්නව හොඳටම දැන් අර ගොරෝසුවට තිබිච්ච දීර්ඝාසස් ප්‍රසාසයේ කෙටි වෙලා තව දවස් සුකුම සූක්ෂම තත්ත්වවලටපත් වෙනකොට එක පැත්තකින් හිත දැනගන්නවා සතියේ සම්කිසි වර්ධනයක් වෙනවායි කියලා. නමුත් හිතට නොදැනීම සැකයක් පහළනවා භාවනාව වැරදිලාද බයක් පහළ වෙනවා. අනතුරු හැඟීමක් පහළනවා අනාරක්ෂිත බවක් පහළ වෙනවා. ඒක නොදැන නොදක ගියොත් ඒක පාරට සලුවක සාදාලා නැගිටින්න හිතෙනවා. මොනව වෙනවද හොයාගන්න බෑ. ඒ නිසා මේ රූප කර්මස්ථානයේ සංසිඳන අවස්ථාව අපි සතිපට්ඨාන සූත්‍ර නැත්නම් ආනාපාන සති සූත්‍රය ගත්තොත් පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියනකොට එක පැත්තක් යෝගාවචරගේ මනසේ එක පැත්තක් කියනවා දැන් නම් අරමුණට කිට්ටු කරනවා. දැන් නම් සතිය හොඳට ඉස්තාවර වෙනවා. දැන් නම් සතිය සමාධිය එක දිගට පවතිනවායි කිය. නමුත් ඒත් එකම එක පැත්තකින් එනවා මේ අනාරක්ෂිත බව, අසරණ බව, ඒකාකාරී බව, ඒ වගේම කලකොල වෙච්ච බව රැහෙන් තල්ලු වුණා වගේ අසරණ ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක කරන වෙලාවේදී මේ දෙක දෙන්න එකිනෙක එකිනෙක තඩමාරු කරන වෙලාවේදී ඒ යෝගාවචරය දන්නවනම් තමයි සීලක පිළිහිట్లా තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා මම මේකට කවදා හෝ මම මේක හරහා යන්න ඕනේ. ඒක තමයි මේ ශෝක පරිද්දවාන ශෝක මේ පරිද්දවාණක් කියන එක හරහා යන්නේ මෙන්න මේ වගේ එක පැත්තක බය එක පැත්තක පිරිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය ඕන දෙක හරහා ඉදිරියට යන්න ඕන. ඒගොම දුක්ඛ දෝමනස හරහා යනකොටත් ඕක හරහා යන්න. ඒකට යන්න නම් අපිට මේ වෙලාවේ පිටිපස්සේ ඉඳගෙන ධෛර්යය සපයන්නේ අපේ සීලය තමයි. ඒ වගේම අපි බුදුන් කෙරේ ඇති සද්ධාව තමයි. ඒ වගේ වෙලාවේ අපි ණයට තියාගන්නවා අරගෙන. බුදුහාමුදුර කෙරේ ඇති සද්ධාව ණයට ගන්නවා. ණයට යන වැඩ කරලා ඒ ආයෝජනය හරි ගියාට පස්සේ අපිට වෙනදට වඩා ඒ වගේ අතිරණ තත්වයකදී ඉදිරියට යන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා. ඒ ඉදිරියට ගියයි කියලා හිතමු. යම් විදියකට යෝගාති තාමසියුම් ආස්වාද ප්‍රසවාස දැකගෙන දැනගෙන දාඩිය දානවා, හීන් දාඩිය දානවා, වෙවුලනවා, සහලවනවා, බය වෙනවා. කිසිම කෙනෙක් නැහැ එහෙම ඒතනදී විලෝපණයකටපත් නොවන කෙනෙක්. අපි හිතමු යම් විදියෙ කැපකිරීමක් යම් විදියෙ පරිත්‍යාගයක් කරලා සද්ධාව මතින් හෝ සීලය මතින් ඉඳලා ගිහිලා එහාට ගියොත් ඊට පස්සේ තමයි පීචිපටි සංවේදී අසසි සාමිති සික්කති සුඛපටි සංවේදී අසසි සාමිති සික්කති කියලා තෑග්ග අතර දෙන්නේ. ඒ පුද්ගලයාට මේ තරුණ ප්‍රමෝදය නැත්නම් තරුණ ප්‍රීතිය නැත්නම් ප්‍රමෝදය පහළ වෙන්න පටන් අර ගන්නවා. මොකද මේ මේ උපයාගත්තා වූ බරපතල සතිය කවදාකවත් කාගෙවත් හම්බෙච්ච තෑග්ගක් නෙමෙයි. Taman ඒක සඳහා වර එක බය, වර එක පිරිච්ච ගතිය දෙක දැනගෙන මේක සෑහෙන ජීවිත පරිත්‍යාගයෙන්, සෑහෙන සද්ධාවකින්, සෑහෙන සීලයකින් තමයි මේ ඉස්සරහට ගියේ. එතකොට තමයි ඇතුලෙන් ඒ ප්‍රීති ලකුණු නැත්තම් ප්‍රීතිය පිළිබඳව තරුණ ප්‍රමෝදය පිළිබඳ තරුණ ප්‍රීති කියන ප්‍රමෝදය පිළිබඳ ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා. ඒකත් ඒ ඇතුලෙන් එන එකත් හරියට Taman හොඳ විවේක ආසනයක ඉඳද්දි මුළු ඇඟ පුරාම කවුරු හරි සම්භාහනයක් කරනවා වගේ මුළු ඇඟ පුරාම මේ සුවසේවාවක් සලසනවා. එතකොට අරමුණේ තියෙන නියම රසය ආනපනේ රසය හොඳට සුවසේ බුද්ධින පුළුවන් සුඛේ පහළ වෙනවා. ඒ වෙලාවට තමයි කියන්න පුළන්නේ ආස්වාසේ ආස්වාදයක් වෙනවා. මේ නේන හුස්මක් පාස ජීවෙන් පුරවනවා. ශාසනික සම්පත්තියක් තමයි ලං කර ගන්නවා. ඇහෙන් රූප බලලා ලබන සැපකට වැඩිය විශාල සැපයක් ලබනවා. කනෙන් සද්දාහල් ලබන සැපයකට වඩා විශාල සැපයක් ලබනවා. නාසයෙන් දිවෙන් කයින්. ඒ නිසා ඉබැනි වේලාවක ඇතිවෙන ප්‍රීතිය සුඛය ਸਰුවචාන්සේ සඳහන් කරන්නේ ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කිය. ශුඤ්ඤාගාරට පිවිසනා වූ ඒ භික්ෂුව ඒ ලබන්නා වූ ඒ ප්‍රීතිය මානසිකත්වයේ ඉක්මවූප එකක් කියනවා. අමානුෂී කියලා කියනවා. මේ ඇතිවීම නැතිවීම දෙක සිද්ධ වෙනවා කිසියම් සැලීමක් නැතුව ඉදිරියට යනවා. ඉතින් ඒක හරියට පේන්නේ නිකන් නිවනේ පෙරසලකුණක් වාගේ. නැත්නම් පෙරදක්මක් වාගේ. හොඳට පේන්න පටන් අර ගන්නවා මේක මම විශ්ින්ම සපයාගත්ත දෙයක් කියලා. නමුත් එතනදී ඔය කාය වචී සංවර මනෝ සංවරේ නැත්තම් මේ ඇතිවෙච්ච ප්‍රීතිය මතින් ආයමන අපේ පහළ වෙන්න පුළුවන්. යන්තම් මම නම් දැන් හරි කිය. ඒ එක දවසක් ඒ මේ ආම්දුරු හතර දිනේ සෙන් පන්සලක කතා වෙලා හිටියලු භාවනා කරනකොට ඒ හතර දිනා කතා කරගත්තලු මොනම තාලෙන්වත් අපි මීටරසේ කතා කරන්නේ නැහැ. ඊසුමක් ඇති කරගත්තා. එයාලා හැන්දා කරේ භාවනා ශාලාවේ භාවනා කර කර ඉන්නවලු. ඉන්නකොට මේ රෑ වියගෙන ඉන්න නිසා පහනේ තෙල් ඉවර වෙගෙන යනවලු එක හාමුදුර කෙනෙක් දැක්කලු දැන් ඔකට ගිනි පෙට්ටිත් නෑ ඔක නිවුනොත් ඊට පස්සේ අමාරුවකටපත් වෙනවයි කියලා කැපකාරයා ළඟින් යනවා දැක්කට පස්සේ යා කිව්වලු පහනේ තෙල් නෑයි කියලා ළඟින් ආවලුකලු අන්න කතා කරුවයි කිව්වා දෙවෙනි තුන්වෙනි කවල කතා කරනවා කියන්නේ කියලා ඔයත් අහුණා කිව්වා එයත් එතකොට අන්තිම කවල මම විතරයි කතා නොකළේ කිව්වා හතර දෙනාම ඉවරයි. ඒ වගේ අර ආනාපානේ හොඳට සංසිඳන වෙලාවේදී ඉස්සලා බය පහල කරනවා. ඊට පස්සේ සති සම්පජාඤ්ඤය සති සත්‍ය සමාධිය වැඩෙන බව එක පැත්තකින් හේතු වෙනවා. ඉතින් මේකෙදී යෝගාවචරයම දාඩිය දාගෙන හීන් දාඩිය දාගෙන පුදුමාකාර නිකන් කටුවකුලක් අස්සේ රින්ගන කෙනෙක් වගේ යනවා. ගියාට පස්සේ යම් වෙලාවක හරි ගියොත් ඊට පස්සේ සතුට පහළ වෙනවා. ප්‍රීතිය. ඊට පස්සේ ඒකට මන අපේ පහළ තම ආයෙ වැටෙනවා. මං හිතන්නේ නෑ මේ වගේ අභ්‍යාසයක් මේ ලෝකේ තියෙන කිසිම ශිල්පයක තියෙනවා කියලා. හමුදා පුහුණුවක හෝ වෙන විශේෂ පුහුණුවක හෝ මොන්නම තැනකදීවත් මේක නැහැ. ඒක නිසා මේ මිනිස්යාගේ හැම අංශුවක්ම හැම පැත්තෙම පරීක්ෂා වෙනවා. ඉතින් මේ පරීක්ෂා වෙනකොට ඒ බුද්ධියට සරණට පිටිට තියෙන තමන්ගේ සීලය තමයි. මට හිතෙන්නේ අපි ගිහිල්ලා වාහනයක් මඩ කෙරුණයි කියලා හිතමු. අපි මඩ කෙරුණාට පස්සේ ඒ අපි ළඟ තියෙන ජැක් එක ගහලා ඕක එරිච්ච ටයර් එක අපි උස්ස ගන්නවනේ අඟල් 6ක් 7ක් 8ක් උස්සගත්තයි කියලා. ඒ උස්සගත්තට පස්සේ ඒ ජැක් එක පහල කරන්න ඉස්සලා ඒ ඉස්සිච්ච ප්‍රමාණයට කොටයක් හරි ගලක් හරි තිබ්බේ නැත්තම් ආයෙත් ජැක් එක අයින් කරනකොට ආයෙත් අර මඩ කොටේ මොකපාත් වෙනවා. එන්න එන්න මඩ ඔද්දල් වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ කාර්යයකට ගහපු ජැක් එකේ වාසිය ගන්නකොට ලී කොටයක් හරි ගලක් හරි දාලා ඒක මතට ටයරක පාත් වුණොත් ඒක උඩ හංගන ආය ජැක් එක හොත් අර අඟල් 6ම වාසිය නැත්නම් අඟල් දෙකක් තුනක් වැඩිපුර වාසි ගන්න පුළුවන්. අන්න ඒ වගේ භාවනා කරගෙන යනකොට අපිට යම් යම් තැන්වලදී මේ වගේ පොඩි වාසියක් හම්බ වෙනවා. ඒක ආපහු අතාරින්න නැතුව තිබුණු සීලේ පොඩ්ඩක් කුස්සලා තියන්න වෙනවා. පන්සිල් ලකින කෙනෙකුට නම් සලකා බලන්න වෙනවා මට අඩු ගානේ ආජීවට්ටමක සීලය වගේ දෙයක් දිගටම ඉන්න බැරිද දැන් මේකට කියනවා සීල අධි සීලය කරනවා කියලා ඊට පස්සේ දැන් ආයේ මේ පුදුල තැම්පත් වෙන්නේ පන්සිල් නෙමෙයි ආජීවට්ටම සීලය ඒකේ කරගෙන යනකොට ආයෙත් අපිට ස්පාසාවක් ලැබුණා කියලා මට උපෝසත අටහංග සීලය මෙතෙක් කල් කරලා නැහැ නමුත් බැරිද මට මේක අඩු ගානේ වරින් වර දවසක දවස් දෙකක්වත් කරන්නේ එහෙම කරගෙන කරගෙන යනකොට පුළුවන් වෙලා භාවනා දිකට යනවනම් ඒක නවංග උපෝසතේ, දසංග උපෝසතේ, සාමනීර උපෝසතේ ආදී සීලේ උපසම්පද සීල වගේ එnde එnde එnde එන්න අර ජැක් එක ලොක් කරලා ලොක් කරලා තිබ්බේ නැත්තම් එක තැනම වැටෙනවා. ඒක හරියට අර මානසික රෝගියෙක් ඒ මානසික මේකට බෙහෙත්ෝ කවුන්සලින් කරලා තමන්ගේ ආහාරය හෝ විහාරය හෝ මනෝව්‍යාපාරය වෙනස් කරේ නැත්නම් ඒ පුදුර අනිවාර්යයෙන් මේ මානසික තත්ත්වයට වැටෙනවා. නිසා යා සලකා බලන්න ඕනේ මේ මානසික තත්ත්වයට වැටෙන මෙන්න මේ ආහාර පද්ධතිය නිසා. මේ විහාර ක්‍රමේ නිසා විසුම වාසය නිසා මේ මනෝ ව්‍යාපාර නිසා නිසා ආහාර විහාර මනෝ ව්‍යාපාර වෙනස් කෙරුවේ නැත්නම් අතෙන්න වැටෙනවා. ඒ වගේ අපි මේ ත්‍රිවිධ සුචරිතය අඩේට තියාගෙන භාවනාවෙන් හිත ඔසෝලා දෙන්න දෙන්න ටිකක් ටිකක් ලොකු අඩයක් තියන්න ඕනේ. එහෙම තිබ්බට පස්සේ මේ පුද්ගලයා අර පසම්බයං කාය සංඛාරං ඉක්මවලා චිත්තපටි සංවේදී ඊට පස්සේ පස්සම්බයන් චිත්ත සංඛාරං නැත්නම් චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංඛාරණ කියලා ඊට පස්සේ ඊටාත්ම සියුම් ආය කාය සංඛාරයේ ඉක්මවල ගියාට පස්සේ අර විදිහේ අපහසුතාවයක් හරහා ගිහිලා ප්‍රීති සුඛ බුද්ධි විඳිලා ඒකටත් අහු වෙන්නේ නැතුව ඉදිරියට ගියොත් ඒ පුද්ගලට හම්බ වෙනවා චිත්ත සංඛාරය කියන්නේ සංඥා සහ වේදනා පිළිබඳ අලුත් අභ්‍යාස පන්තියක්. මෙතනදී තියෙන්නේ භාවනා හැබැයි 100%ක්ම මනෝලෝකයක. රූප ධර්ම ගොඩාක් ගෙවම් කරලා මනෝ පුබ්බංගම මනෝ ධම්ම මනෝ සෙට්ටා මනෝමය. ආනෙතෙන් ගියාට පස්සේ පරණ සිටි දේවල් ඉස්සරහට වෙන්න තියෙන දේවල් මේවා පිළිබඳව මම අමතර තාලෙට හිතවිලි බහුල වෙන්න පටන් ගන්නවා. සමහර දේවල් ඇත්තක් වෙනවා. ඒ වගේම කිසිම අදාළ නැති දේවල් මේ මනෝචිත්‍රයේ මේ නැත්තම් තිරේ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ලෝකාවතරට හිතනවා දැම්මට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අරමුණේ ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. විවිධාකාර දේවල් දෝරේ ගලන් පටන් ගන්න. ඒ වගේම ඇඟේ තැන් තැන් වල විවිධ වේදනා. ඒවා මේ දරා ගන්න බැරිව නෙවෙයි. ඇයි මෙවුවා මෙහෙම එන්නේ කියන හිතෙත් නිකන් පණුවෙත් දෙකට කැපුවා වගේ. හුණේක් වලිග කටලා දැම්මා වගේ. එහෙම නැත්නම් ඇඟ හැමතැනම එහෙනම් තෙල් ඇලියක් පැහෙන්නා වගේ පුදුමාකාර විදිය මේ අතපය වෙන වෙනම වැඩ කරනවා. මස් නටනවා. එක පැත්ත සීතල වෙනවා, එක පැත්ත කුණුසුම් වෙනවා. එක පැත්තක සීතල බුබුලු වෙනවා. එක පැත්තක උණුසුම් බුබුලු. පුදුමාකාර සෙල්ලමක් එන්න පටන් ගන්නවා නිකන් මගේ නෙමෙයි වාගේ. ඒ සංඥා වගේක් එනවා. හඳුනා ගැනීම වගේක් මේ දේව භාෂාවක් දන්නෙත් නැහැ. එක්ක සමහරට ශබ්ද වගේක් ඇහෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අමතර රූප පේන්න පටන් අර ගන්නවා. ගන්ධ රස පහස වෙන්න පටන් අර ගන්නවා. එචර ඒක මහත්යෙක් මට කියනවා මේ. ඒ මනුස්සයා කෝවිලක් දැම්මලු ඒ වෙලාවේ. ඒ තරම්ම ඇත්ත මේ මේ හිතට කියන්න පටන් ගත්තලු එක එක දේවල් මේ දේවල් හෙට වෙනවා අර බලන්න යනකොට ඇත්තයිලු. පස්සේ නෑදෑයෝ කතා කරලා උඹට විල්ලජ්ජන්ත මොකද්ද මේ කරන්නේ ඔබ ගුරුවරයෙක් නේද මේ කෝවිල්ල දාගෙන මොකද කරන්නේ කියලා. එයාට ඒ තරම්ම මේක පේන්න පටන් ගත්තලු. අන්තිමට බලාන යනකොට හුඟා කල් ගියාට පස්සේ තමයි තේරලා තියෙන්නේ මේ සංඥා වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ ඕන දෙයක් හිතට හදලා පෙන්වන්න පුළුවන්. ඉස්සෙල්ලා නම් ඒවා හිතෙන්නේ ගොඩාක් වෙලාවට ඇත්තටම මේ গুপ্ত ධර්ම එහෙම නැත්නම් මේ ප්‍රේතියෝ යක්ෂයෝ එහෙම නැත්නම් දෙයියෝ බ්‍රහ්මියෝ අනම්මනම් කියලා. ඒ සේරම පිළිබඳව තියෙන මේ මේ හිතේ තියෙන කැකැරෙන දේවල් සංඥා වශයෙන් එන්න පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා අර ආනාපානයේ සංසිඳනකොට ඇති වෙන හීන්දාඩි දානා වගේ ඒක එක සැරයක් දැන් දැකලා තියෙන්නේ අර මේ මට්ටමේ යනකොට ආයසරයක් ආයසරයක් අතිරණ තත්වයකට යම් කැලේ කතරමං වුණා වගේ කාන්තාරේ කතරමං වුණා වගේ එහෙම නැත්නම් නිකන් මේ මූද බඳ ගිහිලා දැම්මා වගේ දිශාව හොයාගන්න බැරි තැනකට එනවා හැබැයි ඒතකොට ඒ යෝගාවචරයර පස්සම්බයං කාය සංකාරම් මට්ටමේදී රූප ධර්ම සංසිද්ධියෙන් ඇති කරගත්ත දැනුම නිසා යම් විදියක ඇතුළත තියෙන අය පුද්ගලයාගේ ප්‍රතිශක්තියක් නම හිතා ගන්න බැරි දෙයක් වෙනවා මේක හරහා යන වෙලාවේදී බුදුන් කෙරේ ඇදහිල්ල කාය සංස්කාර සංසිඳනට වැඩිය විශාල ගැඹුරකින් සිද්ධ වෙන්න වෙනවා. ඒ වගේම තමන්ගේ කාය සංවර කාය වචී සංවර මනෝ සංවර කියන ත්‍රිවිධ සංවරය නැවත නැවතත් දැලිපියක් ගන්න මට්ටමන සිුම් වෙන්න පටන් ගන්නවා. මෙතෙන්දි භාවනාව වට ගන්න පිරිස වට ගන්නත් වැඩි මේකයි කියන්න නම් වෙන්නේ මේකයි මෙතෙන්දී භාවනා උගන්වන්න පටන් ගන්න පිරිස. විශාල පිරිසක් අමාරුයි දාන්න. අද ලංකාවේ තියෙන භාවනා කර්මස්ථානාචාර්යවරුන්ගේ ක්‍රියාපටිපාටි දිහා බලනකොට ඇත්තටම භාවනා නොකරලා නෙවෙයි. ඒත් පැහැදිලිවම හුඟක් වෙලාවට මේ කාය සංස්කාර පිළිබඳ ඇත්තටම අත්දැකීමක් සහිතයි. ඊට එහාට ගියාට පස්සේ මේ වේදනා සහ සංඥා පිළිබඳව ඇති වෙන තත්ත්වවලදී ඇත්තෝ හරියට ඒ අත්දැකීම පටලවා ගන්න මොකක් හරි මගේ වෙනසක් තියෙන වෙලා තියෙනවා කියලා හිතලා නැත්නම් අදිමානෙට ලක් වෙලා ඒක අනුන්වත් කරන්න ගිහිල්ලා ඒ ඇත්තටත් යම් ප්‍රමාණයකට තුර භාවනාවත් හරිනවා ඊට පස්සේ නමුත් අර Taman ගියේ මට්ටමින් එහාට ශිෂ්‍යෙක් හසුර ගන්න බැරි තත්ත්වයට එනකොට නොකරන මේ ෂටමායාවිකම් වංචනික ධර්ම ඉබේ කෙරෙන්න පටන් ගන්නවා මේක ඇත්ත ඇත්තටම තේරවාදයේ විතර ලස්සනට කියපු තැනක්වත් මෙහෙම කෙරුවොත් උඹට මෙහෙම වෙනවයි කියලා පෙන්නපු ශාස්ත්‍රයක්වත් වෙන කොහයක්වත් නැහැ. ඒ නිසා හිතන්න නරකයි මේ ශාස්ත්‍රය අපි ඉස්සල්ලාම යන කෙනෙක් කියලා. මේක ඉස්සල්ලා ලක්ෂ කෝටි ගාණක් ගිහිල්ලා බොරු වලවල වැටිලා කිසිම තැනක මේ තණ්හාවක්, මාන්නයක්, දෘෂ්ටියක්, ප්‍රපංචයක් ඇති කළොත් අපිට කැපෙනවා. නිසා පුළුවන් තරම් නිහතමානීව, පුළුවන් තරම් බුදුන් අදහගෙන, පුළුවන් තරම් සීලයක පිළිట్లా, පුළුවන් තරම් මේ වගේන් මේ තණ්හා මාන දිට්ඨිය ඇති වෙන්නේ නැති විදිහට කටයුතු කළොත් ඒ පුද්ගලයා අර කාය සංස්කාර ඉක්මවුවට පස්සේ ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී වගේ යම් වෙලාවක මේ චිත්ත සංකාර හරහා ගියොත් අභිප්‍රමෝදයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති අභිප්‍රමෝදයන් චිත්තං පස්ස සිස්සාමීති කියලා අති ප්‍රමෝදයකට එන්න පටන් අරගන්න. ඉස්සලා එන එක වුණත් කියනවා මේ ප්‍රීච් සුඛ එනකොටත් කියනවා සරුවචාන්ස මේක මිනිස්සෙකුට මේ මනුස්ස ලෝකේ දරා ගන්න බැරි හිතා ගන්න බැරි ප්‍රීච් සුඛයක් නිරාමිස ලබනවා. අතෙන්ද ගියාට පස්සේ පුදුමාකාර විදියට ඒ ලැබෙන ප්‍රීච් සුඛය අති ප්‍රමෝදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවනම් ඒ ශරීරයේ තියෙන රෝග ලක්ෂණ පවා රෝග පවා සුවපත් කරවන පස්සම්බය පස්සම්බය කියනකොට එතන පස්සද්ධිය කියන චෛතසිකේ නිතර ගලන්න පටන් ගන්නවා. දුකක් ආවත් ඒකෙන් භාවනාව වඩා ගන්න හැටි දානවා. සැපක් ආවත් භාවනාව වඩා ගන්න හැටි දානවා. මොන දෙයක් ආවත් හරහා යන්න පුළුවන් වෙනකොට අර විශේෂයෙන්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන දේවල් මේ මනසෙම ඇතිවෙච්ච බලාකුළු බවත් ඒවා වේදනා සංඥා වශයෙන් හරියට දැනගෙන එහාට ගියොත් මේ ජීවිතයේදී මේවා පිළිබඳ තිබිච්ච ආකල්ප වෙනස් කරන්න පුළුවන් බව. හැබැයි මොනම જાතිමත් කවුරුත් කිව්වට කවුරුත් අදහන්නේ නැහැ. මොකද ලෝකයේ ඉන්නේ සාමාන්‍ය තර්ක මනසේ. ආනේ අභිප්‍රමෝදයන් කියන හිත ඒක ගියාට පස්සේ තමයි ඒ පුද්ගලයා මේ ත්‍රිලක්ෂණය වටහා ගන්න අනිත්‍ය අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනත්තනුපස්සන වැඩපිළිවෙලට සුදුස්සෙක් වෙයි. ඒක අපි සාමාන්‍යයෙන් කියන සතිපට්ඨානේ ධම්මානුපස්සන කොටස කියලා. වේදනානුපස්සන, චිත්තානුපස්සන ඉක්මවට පස්සේ ධම්මානුපස්සන කොටසකට යනවා. එතකොට මේ තාක්කල් භාවනා කරලා මුණ ගැහිලා සම්පූර්ණ කරගන්න බැරි සුද්ධ කරගන්න බැරි හැම පුංචි පුංචි කොටසක්ම හොඳට නැවත නැවතත් සම්බන්ධ කරනවා හරියට මේ කටුමැටි පිටිය දෙමැට්ට ගාලා ඊට පස්සේ තුන්වෙනි සැරේට ඒක ගාලා හුණු ගන්නවා වගේ. කටුමැටි පිටිය හරි රළුයි. දෙමැට්ට ටිකක් හොඳයි. අන්තිමට ගාන සැරේ තමයි කපරාරු හරියන්නේ. හානකොට බින්නගම හානකොට ගුඹුර හරි රළුයි. දෙయ్య හාලා තුන්වෙනි සැරේ ගානකොට කලල් මඩක් වෙනවා. ආනේ විදිහට දිගට දිගට දිගට යනකොට ඒ පුද්ගලයාගේ තිබුණ සුචරිතය නැත්නම් කාය වචී මනෝ කියන ඒ චරිත ලකුණු එnde එnde එnde එnde පුදුම විදිහට පිරිසිදු වෙනවා පිරිසිදු වෙනවා කියලා කියන්නේ ගෙවම් කරනවා තුනී කරනවා ඒ තුنين කරගෙන කරගෙන කරගෙන යනකොට අන්තිමට එවැනි තමන්ගේ චරිතයේ පවාවත් චරිතේවත් කවදාකවත් වෙන කෙනෙකුට උතුම් බවක් පෙන්වන්න සංසන්දනය කරන්න මම උතුම් අනික් අය පහත් කියලා කියන්න පෙළඹුණොත් එතනදී උනත් බොරු වලක වැටෙන්න ඉඩ තියෙනවා. බොරු වල වල්වල වැටෙන්න ඉඩ තියෙන නිසා එතෙන්ද ගියත් භගවා ජානාති අහං න ජානාමි කියලා භාග්‍යතුන් වහන්සේට සියල්ල වැටෙනවා මට වැටෙන්නේ නැහැ. මම උන්වහන්සේගේ ගෝලෙක් විතරයි කියලා එnde එnde එnde නිහතමානී ගති එන්නේ නැහැ. ගන්න බෑ. කල්ලාසෝ සුචරිතවත් වෙලා තිබුණේ නැත්තම්. මොනම විද්‍යකින් හරි භාවනා කළා මටයි හරි ගියේ අරයට හරි ගියේ නැහැ. දැන් මගේ භාවනාවේ හරි හරයට හරි කියන්නේ මගේ ගුරුවරයයි හරි මෙන්න මේ වගේ දේවල් ඉතින් ඇත්තටම සාධාරණයි එන එක. නමුත් ඒ වගේ පවා එන්න පුළුවන් මේ මනාපමනාප ගති සම්පූර්ණ Tamangeema ඒ ධම විචයට ලක් කරලා සම්මා සංකල්ප වලට දාගෙන එතන එතන එතන එතන ඒක නිකන් හරියට කියනවා නම් හරක් දවල් තිස්සේ සොයාගෙන කාලා රැයට ගිහලා වමාරා කනවා. හොඳට විවේක තැනකට ගිහිල්ලා ඒ හක්කක් ආය ගන්නවා. අරගෙන හොඳට හපලා හපලා හපලා ආය ගියනවා. ඊට පස්සේ ආය ගොරෝසුයක් කරන ආය හපනවා. අන්න ඒ වගේ අර ගොරෝසුවට තේරිච්ච ධර්ම කරුණු එන්ට එන්ට එන්ට එන්ට සියුම් වෙන්න පටන් ගන්නවා. මේ සියුම් වීම අනුව ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයගේම සුචරිත වත්කමේ තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කිව්වට මොකද මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ තාම පණ තියෙනවා. සරුවචනන්සට අහුවෙච්ච පුරුෂයා එnde එnde එnde එnde দমনය වෙන්න පටන් ගන්නවා. ඉස්සලා හිතන්නේ මේ দমনය වෙන එක නෝන්ජල් කමක් කියලා. ඉස්සලා හිතන්නේ দমনය වෙන එක බය ආදු ගතියක් කියලා. බැරිකමඩ කරන දෙයක් කියලා. ප්‍රඥාවයි සීලයයි දෙක අතර මේ සම්බන්ධතාවය වෙනකොට තේනවා මෙන්න මේ ඔලොමොට්ටලකම නිසා තමයි අපි මෙතෙක් කල් සංසාරේ ගියේ. මේ ආත්මදීවත් මේ ලද අවස්ථාවේදීවත් සරුවච්චන් වහන්සේ වගේ ඇදහිය වස්තුවක් ඉදිරිපිට. සද්දේහි වස්තුවක් ඉදිරිපිට. බුදු ධර්මයේ වගේ සංඝයා වගේ තමන්ගේ සීලය වාගේ අද මේ වස්තුවක් ඉදිරි පිට ඕනම දෙයක් කැප කරන්න. පුලුවන් තත්ත්වයට එනකොට තමයි මේ දාන පාරමිතාව අංග සම්පූර්ණ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නම් අපි දාන පාරමිතාව කියලා දෙන්නේ දස දාන වස්තුව. ඊට පස්සේ ජීවිතාංග පව අපි දෙන්න පටන් අරගන්නවා. කියලා අන්තිමටම දීලා දාන්නේ තමන්ගේ රුචි අරුචිකම් ටික තමයි. තමයි මෙතෙක් කල් පොඩි බැඳගෙන ආපු මම මේ කියාගත්ත අනන්‍යතාවය ඔප්පු කරපු මේ මගේ රුචිය, මගේ මනාපේ මේ තමයි මගේ මේ විනෝදාංශ කියලා එකතු කරගත්ත මේ පොඩි අතාරිනකොට පුදුමාකාර එක විදියක සැහැල්ලුවක් එනවා අනිත් පැත්තේ සංවේගයක් පහළ වෙනවා. අනේ මෙච්චර කල් සංසාරේ අපි මොකද්ද කරේ? අල්ලපු ගෙදරත් එක්කත් රණ්ඩු වෙලා ඕවර් ටයිම් කර කර හම්බු කිරුවේ මොකද්ද මේ? බඩ රස්සාවට නෙමෙයි බඩට කණ්ඩෝනේ ටික නෙමෙයි මගේ රුචිය රකින්නේ. මගේ මනාපේ රකින්න. ආන ඒකත් පවා දීලා දාන්න වෙන්නේ ඒ තරමටම මේ සතිපට්ඨානෙන් මේ පුද්ගලයාගේ ඒ ත්‍විද සුචරිතව හදනවා. හදලා මේ ධර්ම ඕජාව එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන ඒ සන්තුප්තිකර සම්පත්‍තිකර ගතිය එනකොට අර මේවා නිකන් පොඩ්ඩක්ම සෙල්ලම් කරන කාලේ හදාගත්ත එකතු වෙච්ච සෙල්ලම් බඩු කෑල් ටිකක් වගේ තමයි. ඒ වතහරලා දාන එක තමයි මම හිතනවා දාන පාරමිතාවේ අන්තිම කෙලවර. ඒක නිසා මේ නිවනටත් බුදුසජනසේ පාවිච්චි කරන එකම වචන කට්ලේ ඡාග, පටිනිස්සග්ග, මුච්චි අනාලය. දානෙටත් උච්චරමයි පාවිච්චි කරන්නේ. ඡාග කියන්නේ ත්‍යාගය. පටිනිස්සග්ග කියලා කියන්නේ දීලා දානවා. මුච්චි කියලා කියන්නේ මිදෙනවා. අනාලය කියන්නේ ඒකට ආලය අතාරිනවා. නිසා සතර සතිපට්ඨානෙ ගිහිල්ලා ඒ ධර්මානුපස්සන කොටසට එනකොට එක පටලවිල්ලක් ඉතුරු වෙනවා. මොකද ඇයි මම භාවනා කරන්න කියන එක තේරෙන්නේ නැතුව යනවා. අහවල් දේ ලබා ගැනීම සඳහා මම භාවනා කරන්න කියනක ලොකු පොදියක් ලොකු මල්ලක් ලොකු පණිදිහක් ආදුනිකයට. නමුත් ඒ අප්පනිහිත භාවනාව සිද්ධ වෙනකොට ශුන්්‍යත භාවනාව වෙනකොට අනිමිත්ත භාවනාවට එනකොට එකක් හොයන්න බැරි වෙනවා ඇයි මම මේක කරන්න කියලා. මොකද එහෙම කරන්න ප්‍රශ්න අහන මිනිස්සයත් එතකොට දී වෙලා. හැබැයි නොකර බැරි තත්ත්වයට යනකම් මේක ඇබ්බැහියක් වෙලා දැන්. එතකොට දුවන්නේ ගෙනාවු වේගෙට. අර මුහුණ වලි කැටිච්ච හුණා ඒ වලිගේ ගහගෙන ගහගෙන යනවා ආත්මයක් තිබිලා නෙවෙයි වැඩේ වෙන්නේ. අර ගినాපු වේගයට ගහගෙන යනවා. පත්තු කරපු අහස් කූර ගත්ත වේගයට උඩට යනවා. අන්න ඒ වගේ හරියට යනකොට මේ සද්ධර්මයේ තියෙන ධර්ම නියාමය, චිත්ත නියාමය, ඒ වගේ මේ සරුවච්චන් වහන්සේගේ තියෙන ඒ අදිෂ්ඨාන ශක්තිය පමණමයි ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික නැතිලා යනවා. අහවල් දේ සඳහාද මම භාවනා කරන්න කියලා ඇත්තටම ඒක මේ ආදුනිකයට මන්දෝත්සාහය කරන සුළු ගතියක් එන්න ඉඩ තියෙනවා. නමුත් ඉහළට යනකොට යනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. අර ගිය වේගෙට ඔයේ පාවෙලා යන්න පටන් අරගන කිසිම ප්‍රයත්නයක් නැහැ. ඒකට කියනවා සරුවචනන්සේ ප්‍රයෝග පටිප්පස්සම්බනේ කියලා සියලු ප්‍රයෝගයන් සංසිඳනවා. ඊපු වේගෙට යන්න පටන් ගන්නවා. ඒ නිසා කජ්ජනීය සූත්‍රය වගේ තැනක උන්වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේමයි සඳහන් කරන්නේ. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේ නාපි ජානාමි යම්පි නිස්සය ජායති. යම් කිසි කෙනෙකුට මම මේ ධානය වඩන්නේ භාවනා කරන්නේ කුමක් සඳහාද කුමක් නිසාද කියලා වැටහෙන්නේ නැත්නම් අන්නේ පුද්ගලයාට ඒ මහා පුද්ගලයාට ආජඤ්‍ය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා කියලා දෙයියොත් වඳිනවලු. බ්‍රහ්මියොත් වඳිනවලු. නිසා සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ කෙලවර වේගන යනකොට හුද්දු ධර්ම ප්‍රවෘත්තියක් විතරයි ඉතුරු වෙන්නේ. පුද්ගලයෙක්වත් තණ්හාවක්වත් මානයක්වත් දික්තියක් නැතුව කැපි කැපි කැපි කැපි යන ගමනක් තියෙනවා. ඒක නිසා ආරම්භයේදී ඒක තේරෙන්නේ නැති වුණාට ඒක අපි සද්ධාවෙන් ගන්නවා. කරගෙන කරගෙන යනකොට ධර්මයේ ඇත්තනම් නැත්නම් සද්ධර්මයේ ඇත්තනම් ගිනිලා යම් ආකාරයකටද සරුවචන් වහන්සේ නිවන ලැබුවේ යම් ආකාරයකටද සාරිපුත්ත මොග්ගල්ලානාදී ස්වාමීන් වහන්සේලා නිවන් ලැබුවේ යම් ආකාරයේ රහතන් වහන්සේ කෙලවර කෙරුවේ අන්නේ தත්වෙටම යනකම් මේක පිරිසුදුවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ත්‍රිවිධ සුචරිතය කියලා කිව්වට ඒක සමාජික ධර්මයක් බව හැබෑව. සදාචාර පැත්තක් තමයි. නමුත් ඒක සත්‍යපට්ඨාන දැම්මට පස්සේ මේ සදාචාර මට්ටම් ඉක්මවලා පුදුමාකාර ලෞකික ලෝකෝත්තර ලෞකික තත්ත්ව ඉක්මවලා ලෝකෝත්තර තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් ඒක මේ ජීවිතේ කරන්න බෑ, මේ ආත්මේ කරන්න බෑ, මේ ගෞතම සම්බුද්ධ ශාසනය කරන්න බෑ කියන අදහස අපි නැවත නැවත සලකා බලන්න ඕනේ. මොකද සත්‍යපට්ඨානට අඩිය තියෙනවා නම් අඩිය තියෙන සඳකඩ පහනම ලියලා තියෙන මොකද්ද? සත්තාන විසුද්ධිය. අවසාන වෙන්නේ නිවන් දැකීම. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ලකුණු ඒ ඒ ඉදිරියට යන ලකුණු පහළ වුණා නම් මතක තියාගන්න අපි කොහොම හිටියත් ආපහු නිවස නිවස බලා යන ගමනේ තියෙන්නේ අපේ ගමන කවදාකවත් මොනම හේතුවකින්වත් නිවන් නොදක නතර වෙන්නේ නෑ නෑමයි. කිලු දිනාට මේක වහවා සාක්ෂාත් කරගන්න ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. කිලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා දැන් අපි පැයකුත් ඒකමාරකට වගේ කිට්ටු කාලයක් අරගෙන තිනවා මේ අද දවසේ ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි දවසේ වැඩ කටයුතු නිම කරමින් පේන නොපෙන නැත්නම් පින්පමුණුවමින් ඥාතීන්ට පින්පමුණුවලා අපේ પરමාර්ථ සීකර ගන්න කලින් යම් කිසි කෙනෙකුට කියන්න කරන්න ඕ ප්‍රශ්න කරන්න ඕ ප්‍රකාශ කරන්න ඕ යමක් තියෙනවනම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඉදිරිපත් කරන්නයි කියලා. ඉතින් එහෙම නැත්නම් අපි යනවා සුපුරුදු පරිදි එත්තාවතාචාදී ගාථා සජ්ජහායනා කරලා වැඩසටහන් නිම කරා. ඒක ඇත්තටම දැන් හොඳම සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ප්‍රොෆෙසර් පද්මසිරි දෙසිල්ල මහත්තයා පොතක් ලිව්වා mindfulness based counseling කියලා. ඒකට ප්‍රිෆේස් එක ලියලා තිබුණා මම දැක්කා මේ නෙදර්ලන්ත ජාතිකයෙක් මම අහලා තිබුණ කෙනෙක් නෙවෙයි. එයා කියලා තිබුණා බටහිර දැන් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ අහන්න මේ ඇත්තෝ සීලය ගැන සලකනවද නැද්ද? භාවනා කරන්න යනකොට සීලය සහ මේ අපි කියන මේ කල්චර් එක එහෙම නැත්නම් සංස්කෘතික බලපෑම් පිළිබඳව සලකන්නේ නැතුවයි කෙලිම බහින්නේ කෙලිම විපස්සනාට බහින්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ හිතනවා ඒකෙන්ම කරන්න පුළුවන් කියලා. ඇත්තට මයි ළඟ තිබුණේ මයි ළඟ තියෙන්නේ තේම අදහසක්. එහෙම කෙරුවොත් මනුස්සයා හැදිලා එයි කියලා. මං ගිය පාර ගියාට පස්සේ යන්න ඉස්සලා මට ඥාන රමිත හම්සෝ කතා කළා බික්කු බෝධි ආටිකල් එකක් ලියලා තියෙනවා. ওই විපස්සනාවෙන් වැඩක් නැහැ. සීලයයි දානයයි සලකා බලන්නයි කියලා නැවත සලකා බලන්නයි කියලා බටහිරට ලිපි වගේ. ඊපස්සේ මම බික්කු බෝධි හම්බුණා ඇත්තටම ගිහිල්ලා. ගිහිල්ලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට ඒ කියන්නේ සුවදෝ කතා කළා අභියෝගයක් තියෙනවා. මම ඔබ වහන්සේට චෝදනා කරනවා. ඔබ වහන්සේ මේ ආයත් විපස්සනාව ගෙනල්ලා සීලේ නැත්නම් මේ භාවනා මේ දානි පැත්තට යොමු කරන්න හදනවා. ඒක නිසා මේ භාවනාවට විරුද්ධ කතාවල් කරනවාද කියලා. ඒ වටපිට බලලා කිව්වා ධම්මජීව මම නම් එහෙම සාමාන්‍ය භාවනාවට විරුද්ධ නම් කතා කරලා නැහැ. මං කිය හැබැයි ඔය කියන ආටිකල් එක කියවලා නෙවෙයි මං චෝදනා කරන කට කතාව. හැබැයි මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා බටහිරේ ඇත්තටම බුද්ධාගම කියලා කියන්නේ විපස්සනා විතරයි. සමතේ ගන්නෙත් නැහැ, සීලෙත් නැහැ, දානෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බුද්ධ ධර්ම පිළිබඳ දෙන අර්ථකතන කෙලින්ම විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලලා දෙන්නේ. ඇත්තට මේගොල්ලෝ මේ බෞද්ධ සමිති නෑ ඒ පැත්තේ තියෙන මයින්ඩ්ෆුල්නස් සමිති. බෞද්ධ සංගම් කියන එක නෑ මයින්ඩ්ෆුල්නස් සොසයිටිස් තියෙන. කෙලින්ම ඒකට යන්නේ. මම ඉස්සෙල්ලා හිතුවේ මේක ලොකු දියුණුවක් නැත්නම් ලොකු ඉස්සරහට පිම්මක් කියලා. බිකු බෝධි ඒකම ඉඳලා කියනවා දැන් බිකු බෝධි වගේ ලංකාවේ ඉඳලා ගිය කෙනෙකුට තේනවා ඒක තවදුරටත් අතු හිටි පැතිරි වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම බෞද්ධ සංස්කෘතිය සහ සීලය පිළිබඳව එයත්ෝ මින්ට වැඩිය සලකන්න වෙනවා කියන්නේ. ඉතින් ඒක ඒක සම්දිස්ථානයකට අපි දැන් ඉල්ලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ලංකාවේ ඉන්න අපට කර්මේ සහ කර්මඵලය පිළිගන්නවා කියන එක එච්චර තද බල දෙයක් නෙවෙයි. මොකද ඉතින් අම්මල තාත්තලා ඔක්කොමලා ඒක බාර ගන්න. පුනරුත්පත්ති කතා කරත් අපිට එච්චර තද බල අපහසුයක් නෑ. නමුත් ඒ රටවල තාම ඒක අභියෝගයක්. තාම බෞද්ධයෙක්වත් කර්මය සහ කර්මඵලය පිළිගන්නේ තාම බෞද්ධයෙක්වත් පුනරුත්පත්තිය පිළිගන්නේ ඉතින් අර මේ සැරේ මම වෙලින්ටන් ගියාට පස්සේ ඒ එතන හිටපු තිර ධම්ම හරි වීර ධම්ම හරි ඒ ස්වාමීන් වහන්සේ ටොරන්ටෝ යන්න ලෑස්ති වැන්කූවර් යන්න ලෑස්ති ඒ සංසිකවා එහෙ තියෙනවලු තායි පන්සලක් ඒ තායි පන්සලේ ඒ මිනිස්සු ටයිම් මනුස්සෝ පන්සල් කරනකොට උදේ වරුවට ඇවිල්ලා පුදුම විදිහට හොඳම කෑම මුදල් ඔක්කොම ගෙනල්ලා අර ස්වාමීන් වහන්සේට පුළුවන් තරම් ස්ථානේ හදලා පිරිසු හරියම ලස්සනයි. තායි පන්සල් මේ මේ ලංකාවේ කට්ටියට ඒක ඉතින් කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු ඒකට සලකන්නේ දිවි ලෝකයකට වගේ. මේ ලංකාවේ ගඳ කිලියයි වැසි කිලියේ ලොකු වෙනසක් නැහැ. ඔක්කොම ගෙනල්ලා පටවන එක තමයි කරන්නේ. ඒක එහෙ නැහැ. බොහොම ලස්සනට තියෙනවා. ඉතින් ඒ වුණාට එක එකක් භාවනා කරන්න. ඒ වැංකුරුල කට්ටිය කවදාකවත් දාන දෙන්නේ නැතුළු උන් හැන්දෑවට වෙලා භාවනා කරනවා. ඉතින් බැරි වෙලාවක් හරි තායිකාරයෙකුට වාස වාහනයක් නැතුව එහෙම හරි රැඳෑ වුණොත් එහෙම හාමුදුරු ගාවට ඇවිල්ලා අහනවලු අරගොල්ල මොකද කරන්නේ කියලා. ශාලාව ඇතුළේ මොකද කරන්නේ කියලා. ඒකට හාමුදුරුවෝ ගිහිල්ලා කියන්නලු බුද්ධ ආගමේ දාන සීල භාවනා කරලා ඔය තමයි භාවනා කරන්න කියලා. ඇත්තද? හා හා හා කියලා යනවා. සුද්ධෙකට බැරිලා උදේ આવත් අහනලු මේ සෙනකක් මොකද මෙච්චර කරන්නේ කියලා අහනවා. මොනවද මේ කරන්නේ? ඊවසේ කියනවනේ මේ දාන දෙනවා කියලා. මොකක් දාන දෙනවා කියන්නේ? ඒකට යාට කියන්නේ මේ සංඝයා මුදල් රස්සාවල් හම්බ කරන්නේ නැහැ, තාඹුරක් තරන්නේ නැහැ, කුඹුරු කරන්නේ නැහැ. ඒකට ගෙන දෙනවා. භාවනා කෙලෙකුත් තියනවාද කියලා. මේ දාන කෙලෙකුත් තියනවාද කියලා. ඒ තරම උදේවරුවයි හැන්දවරුවයි පන්දලේ වෙනස්කම. හැන්දාවට එන්නේ වෙස්ටර්න්ස්ලා විතරමයි කරන්නේ භාවනා විතරයි. උදේවරුට එන්නේ තායිකාරයෝ විතරයි, දාන දෙනවා විතරයි. ඉතින් මට හරි සන්තෝෂයි මේ ශාලාවේ දෙගොල්ලක් එකතු වෙලා ඉන්නවා දකින්න. ඔය දාන දෙන කට්ටිය බණ අහන්නේ මොකක්වත් නැහැ. ඔයගොල්ලෝ බුද්ධි මන් දන්නවා ෂුවර් මොකද මෙව්ව තේරෙන්නේ නැහැ. ආව්වව දාන දීලා ගියාම මදයි කිය බුරියෙන් පල්ලෙහාට තමයි සැලකෙන්නේ. ලබන ආත්මෙත් බුරියෙන් පල්ලෙහා කොටස තමයි සැලකෙන්නේ. මේ ඉස්සරහින් ගත්තේ ඕගොල්ලෝ දෙන දේ කාලා ජොල්ලියට භාවනා කළා ටටා කියලා කොළඹ යනවා. මේ දෙගොල්ලම එක ශාලාවේ ඉන්නවා දකිනකොට මට හරි සතුටුයි. කවදාද මේ දෙක මාරු වෙන්න ඕන. ඕගොල්ලෝ පිටිපස්සට යන්න ඕන අරගොල්ලෝ ඉස්සරහට එන්න ඕනේ. ඒකලෙල තේරුම් ගන්න ඕනේ මේ දෙක මේ මිනිස්සු කිව්වහම හිසකඳ ගාත්‍රා කියනවා වගේ කකුල් දෙක තිබුණොත් තමයි අපිට හැසිරෙන්න පුළුවන්. අතත් එක්ක. ඊට පස්සේ බඩක් තියෙන්න ඕනේ, ඔලුවක් තියෙන්න ඕනේ. ඔය කොටස් තුන නැති වුණොත් භාවනා නැති බුද්ධහම කියන්නේ හිස නැති මලකඳක්. මේ අතපය තියෙනවා, බඩ තියෙනවා, වැඩ තිබුණාට ඔළුව කැල්ල නැහැ. ඒ වගේම භාවනා කරන අයට වැඩ කරගෙන යන්න අතපය නැහැ. ඒ දාන දෙන කට්ටිය ඇවිල්ලා සියල්ල සපෙලා දෙනකම්. ඉතින් මේ කොටස් තුන බුරුද්දන්න ඕනේ. පිරිත් දෙන්න ඕනේ. එතකොට තමයි පණෙන්නේ. ඒ නිසා බටහිරේ තියෙන தত্ত্বය අද අංශභාගයි. ඉතින් මට හොඳ හොඳ ප්‍රකාශයක් කරා ගිය පාර පර්ත් වල තිබුණා. ඒකදී පර්ත් එකේ මේට වැඩි ටිකක් සාලාව ලොකු 65 දෙනෙක් හිටියා. ඇත්තටම 60 ඉන්න පුළුවන්නේ අචන් බ්‍රම් දීලා දුන විශේෂ වරප්‍රසාදයක් කමන්නේ සෙනක වැඩනක් කරන්නයි කියලා. 65ක් හිටියා. 65 140ක් විතර බටහිර අය 160ක් විතර සිංහල අය. ඉතින් මේ සිංහල අයගේ විශේෂ ඉල්ලීමක් ආව ස්වාංශගේ බණ හොඳම සිංහලෙන් හොඳ වචන තියෙනවා හොඳ නිදර්ශන තියෙන නිසා සිංහලෙන්ම කරමු කියලා. එතකොට ඕස්ට්‍රේලියාව මැදිසි තුන් දෙනෙක් කතා කරලා කිව්වා ඔයාට ස්වාමීන් වහන්සේගේ බණ සිංහලෙන් අහන්න නම් ඉන්ටර්නෙට් ගිහලා අහන්න මේක ඕස්ට්‍රේලියාව මේක බෞද්ධ රටක් නෙවෙයි මේකේ ඉන්නේ වැඩි හරියක් මේ කතෝලිකයි ඒ අයට යන්තම් හරි බුද්ධ ධර්ම දෙන්න ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා සිංහලෙන් කතා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ කිව්වා. ආයෙත් පස්සේ දැන් ඉතින් මුළු ශාලාවෙම එන සිංහලම කට්ටියක් දෙගොල්ලක් ගිහිල්ලා. මම ඊට පස්සේ පොඩ්ඩක් නතර වෙන්නයි කියලා මම කිව්වා මේ යන්නේ මෙන්න මේකයි කියලා ඉංග්‍රීසියෙන් කිව්වා සුද්දන්ට තේරෙන්න. මේ දෙකොල්ල ගහගන්නේ මේ මාත්‍රිකාට සිංහලෙන් ගහගන්නේ දැන්. ඊට පස්සේ මේ ඉස්සරහාම හිටියා මේ සයිකියාට්‍රිස්ට් ප්‍රොෆෙසර් කෙනෙක් හරීම නියතමානී මිනිස්සෙක්. ඊට පස්සේ කිව්වා මට නම් දන්නේ මේ සිංහලෙන් සංස්කෘත බණ කොච්චර හොඳ කියලා මට නම් හොඳටම වැදිලා තියෙනවා. මොකද මම දවසක ඉංග්‍රීසියෙන් කරන දවසක සිංහලෙන් කරන්නේ. මට මේ ස්වාමීන් වහන්සේගේ බණ වලටත් වැඩිය මම ඉතාම අගය කරන්නේ මේ බෞද්ධ පිරිසක් එක්ක බෞද්ධ සම්ප්‍රදායට වැටිලා අපි ඕස්ට්‍රේලියාව කට්ටිය ඉන්න මේ ජීවිතේ අපිට හම්බෙන පාඩම. ඒ නිසා අනේ ඉංග්‍රීසි ඕගොල්ලෝ සිංහලෙම බනහන්න කමක් නැහැ. හැබැයි අපිට ඉන්න දෙන්න. අපිට කවදාකවත් මේ මේ බෞද්ධය කියලා බුදු පිළිමයට වඳින හැටි, දානයක් ගෙනල්ලා මේ සද්ධාවෙන් බෙදෙන හැටි, ඒකට මේ සුදු ඇඳගෙන මේ මිනිස්සු හැසිරෙනකොට එන සද්දාව බලනකොට අපිට ඒක ලොකු ලොකුම ලොකු වෙනසක්. ඒ නිසා මේ සිංහල විතරක් කිරුවට කමන්නේ අපිටත් එන්න දෙන්න. කියලා එයා නිකන් අහිංසක නිකන් ප්‍රකාශනා කරුවා. ඊට පස්සේ අයිරිෂ් ජාතික කෙනෙක් මට උපස්ථාන කෙරුවේ බුද්ධ රකිත. එයා කතා කරලා කිව්වා මම එකක් කියන්නම් මේ රිට්‍රීට් එක ඉති ග්‍රවුන්ඩ් බ්‍රේකින් පුදුමාකාර වෙනසක් ඇති වෙන රිට්‍රීට් එකක්. ඔය සිංහලෙන් බණ කියන්න කියන අම්මලාගේ දහම් පාසලට එන එක දරුවෙකුට සිංහල පුළුවන්ද කියලා මම තමයි උණ්ඩ ඉංග්‍රීසියෙන් දහම් පාසල කරන්නේ. ඕගට්ටටත් බෑ කිව්වා සිංහල. ඒ දරුවන්ට වෙනසක් වෙන්න නම් මිනිසුන්ට ඉංග්‍රීසිය වචන දෙකක් හරි කියලා දෙන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලෝ බැරි වෙලා හරි ධම්මජීව හාමුදුරන්ගෙන් තියෙන ඉංග්‍රීසි පටියක් ගෙදර ගිහලා දාන්නයි කිව්වා. එතකොට ඒ මිනිසුන්ට තේරෙයි කියලා. ඊට පස්සේ කියනවා මෙහි කට්ටියක් කරලා විපස්සනා කියලා කව උගන්වනවා. කවදාකවත් බුදු පිළිමයක් පෙන්වන්නේ නැතිව. කවදාකවත් බෞද්ධ කියන්නේත් නැතුළු කිසිම වන්දනාවක් නැතුළු කිසිම වතපිලිවෙත නැහැ කියලා. මොකද ඒක තමයි සුද්ධ විපස්සනාව කියන්නේ. බලන්න මේ ස්වාමීන් වහන්සේ ආවට පස්සේ මුළු රිට්‍රීට් එකටම දායකව කන්න දුන්නා කවමදාකවත් නැතුව. 70කට කැම හදානිනවා 11 11 වෙනකොට ඇවිල්ලා ඔක්කොටම දෙනවා. උදේවරුේ දාන කෙලින්ම සෙන්ටර් එකෙන් දෙනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාවේ අඩුම වියදම් අධික වියදම් තියෙන තැන තමයි මේක. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනකම මේක සම්පූර්ණ නොමිලේ කරන්න. ඒක නිසා මේ විපස්සනා කරනකොට පුළුවන් තරම් මේ වතපිලිවෙත එතනින් ගහම මේ සීලයට සලකන ගතිය, වැඩිහිටියන් සලකන ගතිය කියන ටිකක් ලං වෙච්චාම තමයි මේකේ තියෙන මේ වැඩෙන ගතිය තියෙන ඕජා වෙන්නේ. ඒකෙදී අපිට හරීම සමබර භාවයක් තෝරන්න අනවශ්‍ය පූජාවේදී අනවශ්‍යව දාගන්නත් නරකයි. නමුත් ඒව අයින් කරගෙන ගියාට සුද්ධ විපස්සනාවෙන් කියන්නේ මේ මස්ලේ නැතියට වගේ කරන්නත් බෑ. ඒකට මස් තියෙන්න ඕනේ, ලේ ටිකක් තියෙන්න ඕනේ, නහර ටිකක් තියෙන්න ඕනේ, අහපල කන්න දෙයක් තියෙනවා. මේ දෙක සංකල්පනේ තමයි අවශ්‍ය කරන්නේ. නිසා ලංකාවේ ඉන්න කට්ටියට විපස්සනා හොඳට අල්ලනවා. මොකද ස්වභාවයෙන්ම සද්ධාව තියෙනවා. ස්වභාවයෙන්ම පසුබිම තියෙනවා. නමුත් අර විපස්සනාව තේරුම් ගන්න හදන කට්ටිය අඩුයි. ඊට පස්සේ ඒගොල්ල ගිහිල්ලා පිටරට කරනකොට දිනචරියාවයි වැඩපිළිවෙල ඒගොල්ලන්ට තේරෙන ඒ අනික්කාරී ටිකත් එක්කම යන්න ඕනේ. නැත්නම් අරක නිකන් හරියට මේ බඩ් කරා වගේ කෑල්ල ගිහලා දැම්මට ෆිට වෙන්නේ. නිසා මේ සිවුරක් දාගෙන ගියාම හරි වෙනස්. ගියත් කියලා භාවනා කීප දෙනාට වැඩිය සිවුරක් දාගෙන ගියාම ඒගොල්ලෝ පිළිගන්නවා මේක නියෝජනයක් තියෙනවා රේ මේ කියලා. ඉතින් ඒ නිසාද බටහිරට යනකොට මේ ඒක නිකම්ම නිකම් තාක්ෂණික කරුණු විතරක් නෙවෙයි. අර සීලේ පැත්ත, සමාධි පැත්ත මේ සද්ධා පැත්ත ටිකක් අරගෙන යන්න ඕන. ඕනට වැඩිය කෙරුවොත් ඒකත් කාලේ නාස්ති වෙනවා. ඒක නිසා අපි අද ඉන්නේ හරි පරිවර්තන යුගයක. බිකු බෝධි මම දැක්කා ඊට පස්සේ මට ඔක්කොම ආටිකල් ටික එවලා තිබුණා මේ ඒ ස්වාමීන් වහන්සේ ලියපු ටික ඉතින් මම විපස්සනා විරුද්ධව නෙමෙයි කතා කරන්නේ බටහිරේ මේක මුල් බහින්න නම් ඒගොල්ලෝ සද්ධාව ඇති කරගන්න ඕනේ සීලයට සලකන්න ඕනේ බෞද්ධ සංස්කෘතියක් කියලා ඒ තියෙන ගතිය අවශ්‍යයි කියලා මොකද්ද යෝග කියලා කියන්නේ ඈ අපි මේ දෙක දෙකට තිබ්බොත් සතිපට්ඨානේ වඩනවා කියන එක තන්නේ ක්‍රම සුද්ධව ගිහින්ට කරන්න පුළුවන්. මොකද මම සතුටින් ඉන්නේ මගේ හොඳම සතිපට්ඨාන වැඩිලුනේ ගිහි කාලේ. ඒක නිසා මම මේ පැවිදිලා ජොලියේ ඉන්නේ. මම එන්නේ ඉස්සලා දන්නවා. එන්නේ ඉස්සලා දන්නවා කොහේ ගියත් Tamange හිත පිරිසුදු කරන සද්දෙන් තියාගෙන ඉන්නවා කියන එක පැවිදි පැවිදි වෙනසක් නැත්තේ. උඟ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ ජීවේ ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කියලා ත්‍රිපිටකයේ කෙලින්ම තියෙනවා නිදහසට කරුණු මේ උද්දෘත කරන්න අනන්තවත් ඒ කල් නිවන් දැක්කා. හැබැයි ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් වැඩි ප්‍රමාණයක් නිවන් දැකලා තියෙන පැවිද්දෝ. හැබැයි ආදර්ශවත් විදිහට ගිහියත් වැඩේ කරලා තියෙනවා. ඒක නිසා ඒ ප්‍රශ්නේ මුලදි ගන්න නරකයි. ඒක කා ඉස්සරහට යනකොට gediye ඉදුණාට පස්සේ gediye ඉදලා වැටෙනවා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඉදුණාට පස්සේ වැටෙනවා. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ தত্ত্ব ගණන් නැතුව මේ සතිපට්ඨානය කියන එක සතිය කියන එක කළ හැක්කක් බව ගිහියත් ගන්න පුළුවන් බව මේ මේ ඔය අපේ මේ ලයිබ්‍රරි එකේ තියෙන පොතක් අර සෝලෙස් ලෙරිස් කියලා මම හිතන්නේ. යා ග්‍රීක නෑ. ජූ කෙනෙක් වෙන්නේ නැති කාමන් ඉන්සයිට් කියලා පොතක් හරි ලස්සනට මේ විස්තරයක් කරනවා 2500න් පස්සේ මේ බුද්ධ අපි දන්න කාලේ බුද්ධ ආගමේදී මොන කරුණුද බුද්ධ ආගම බටහිරට යන්න හේතුනේ කියලා. එයා කියන්නේ ඉස්තර භාවනා තුනේ සංඝයාතර විතරයි අරණ්‍යගත සංඝයා විතරයි. දැන් පහුගිය ටිකේ එහෙම නැහැ. ගියතන කරන්න පුළුවන් කව මොකක් නිසාද? මේ විපස්සනා මතුවෙච්ච හින්දා. සමත භාවනාවට හුඟා මේ සප්පාය කරන රාශියක් අවශ්‍ය විපස්සනාට එහෙම ඉල්ලන්නේ නැහැ. දෙක ඉස්සර කියලා හිටියා ත්‍රි භාවනා කරන්න ඉස්සලා ත්‍රිපිටක ධාරි වෙන්න ඕනේ කියලා. මුළු ත්‍රිපිටකෙම දැනගන්න ඕනේ. දැන් කියනෝ නෑ ගුරුවරයා කියලා දෙනෝ නම් කළ යුතු කොටස මේකයි කියලා ඒ ටික දැනගත්තොත් ඇති. ඒ වගේම ඉස්සර භාවනා කෙරුවේ මතු ආත්ම නිවන් දකින්න. පසුගිය අවුරුදු 50 ඇතුළත පැහැදිලිව මේක මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක ඒක නිකන් සයන්ටිෆික් නේ. ඒක බටහිර ප්‍රියකරන නිසා කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියනවනම් අද ඕනෙම භාවනා මධ්‍යස්ථානෙ ගියෝ සංඝයාට වැඩිය ඉන්නේ ගියෝ. ඒ විතරක් නෙවෙයි යා කියනවාද ගිහියන්ට උපදෙස් දිය හැකි ගිහි ගුරුවරු පවා ඉන්න තරමට අද මේ සංකල්පයේ බටහිරට යන තත්ත්වයට ගිහිල්ලා තියෙනවා කියලා. මේක සමහර විටක සාසනය පිළිහිමක් කියලා කෙනෙකුට කියන්නත් ඉඩ තියෙනවා. මහසුපින ජාතකයේ තියෙන එකක් වෙන්න ඇති. නමුත් ප්‍රතිඵල පැත්තෙන් බලනකොට අද වැඩි ප්‍රතිඵල ගානකට අයිතිවාසිකම තියෙන ගිහිවතේ. ගිහියන්ගෙත් ඉතින් කාන්තාව. සාමාන්‍යයෙන් මාළුක උම්මල කර ගන්න තරමට ඔක්ක පිරිමි හිටින්නේ නැහැ භාවනා මධ්‍යස්ථාන. හදිස්සියකට තමයි උපස්ථානට හරි ගිහියෙක් කොල්ලා ගන්න පුළුවන් වෙන්නේ කාන්තාව තමයි. නෑ ඉතින් ඇත්තටම මේ ගිහියන්ගේ හොයන්නේ දැන් මේ ආහන ප්‍රශ්න ඒ සීලෙක හෝ අපේ බෞද්ධ රාමුවෙන් තොරව ඉඳලා භාවනා කරන්න පුළුවන්ද කියලා අහනකොට ඊගාව වෙන પરම්පරාවට එන ආදර්ශය අඩු වෙනවා. මොකද පුළුවන් තරම් කරන්න හදන්නේ ගෙවල් දොරවල ඉන්න ගමන් නිවන් දකින්න. අපි එහෙම නෙවෙයි. ඒක හරියනකොට පුළුවන් තරම් සාසනය ගැන හිතලා අපි ඒ ආදර්ශවත් චරිතයට පුළුවන් තරම් පණපවන්න ඕනේ. මොකද ඉස්සරහට යන්නේ අපේ නිවන නෙවෙයි අපි ඉතුරු කරන ආදර්ශනේ. දැන් සංඝයා වහන්සේ නමක් කිව්වහම ඒක ඉතින් පිහිටපු චරිතයක් නේ. ඒකෙන් ආදර්ශයක් තියෙන නිසා තමන්ගේ භාවනා හරියනවා නම් මතක තියාගන්න ඕනේ පටන් ගන්නකොට මොනම නීතියක්වත් දාගන්න අර කනමු කරගෙන යනකොට අපි ශාසනයට යම් සුවඳක් ඉතුරු වෙන්න අරින්නවා. සම් චරිතයක් සුචරිතයක් ඉතුරු වෙන්න අරින්නවා. ඒකට තමයි අබෞද්ධයෙක් හෝ පොඩි දරුවෙක් හෝ දැකලා ආදර්ශය ගන්න. ඒ නිසා මේ ගිහිකම රකින්න හදන්න එපා භාවනා කරන ගමන්. ඒක හැලෙන්න අරින්න. ඒකට මට මතක ඒ හාමුදුර කෙනෙක් කියලා තිනවා කුරු රටට ගිහිල්ලා භික්ඛවේ කියලා හාමුදුරණ තමයි කිව්වේ කියලා. එක්ක ගිය භික්ෂුන් වහන්සේලාට තමයි බණ කිව්වේ කියලා. මෑතකදී දලයි ලාමතුමා කරපු ප්‍රකාශන අනුව බලනකොට පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද දලයි ලාමතුමා මහායානේ නියෝජනය කරනකොට මහායානේ තියෙන මේ ආත්මේ නිවන් දකින්නවා කියන එක අයින් කරලානේ. මේ බෝධි සම්භාර පුණ බෝධිචිත්‍ය වන්නේකනේ. නමුත් මං හිතනවා මෑතකදී <clears throat> තාමත්ම ලස්සනට සත්‍ය වර්ණ කළා තියෙනවා මහසේ මේ <clears throat> මේ කවුද දලලමතුමා. සත්‍ය පිළිබඳව <clears throat> මේ පෙරද නොතිබ්බ විදියට මේ බටහිර රෝණ කරන ඇත්තටම මේ ඔය රිසර්ච් කරන අයට අල්ලන සබ්ජෙක්ට් එක සතිය තමයි. මේක දලලම ලස්සනට වර්ණගෙනවා. එතකොට විපස්සනාවක් ඒකේ බුදුම විදිහට ධෛර්යයක් ඇති කරලා දෙනවා. සාමාන්‍ය ධාන භාවනා, සෙන් බුද්ධහම කියලා කියම ධාන කියන වචනෙන් කැඩිච්ච වචන ටිකක් තියෙන්නේ. නමුත් මෑත යුගයේදී ඇතිවෙච්ච ඔය man and the life ඒ වගේ කොන්ෆරන්ස් වලදී එහෙම විපස්සනාමයි සතියෙම තමයි කතා කරන්නේ. හරියට ඒවා කියවනකොට මේ අලුත් ක්‍රමවලට උගන්වන ක්‍රම හුඟක් මේ ප්‍රබුද්ධයි මේක. ආරම්භයේ සතිය මේ <clears throat> ඉංග්‍රීසි භාෂාවෙන් තේරුම් කරන්න ලේසි. සතිය ආරම්භයේ ඉංග්‍රීසියෙන් තේරුම් කරන්න ලේසි මොකද ඒක හරි ඍජුව කතා කරනවා. සිංහලේ ලියන්න ගියාම හරි ආලවට්ටම් කතා කර කර ඉන්නවා මිසක මේ සබ්ජෙක්ට් එකට මාතෘකාව කියන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් මොකුත් නැහැ කියනකොට ඒක පාරටම විෂයක් උගන්වනවා වගේ සත්‍ය කියන්නේ මේකයි මේකයි මේකයි මේකයි කියලා කියලා දෙනවා. හැබැයි පහු වෙනකොට පහු වෙනකොට තේරුම් අරගන්න ඕනේ ගැඹුරට යනකොට පාලියත් සිංහලත් ඊට වැඩිය හොඳයි. ආරම්භකයට ඉංග්‍රීසි භාෂාවේ යතින් යම් කිසි මොකද්ද වෙනසක් ඇති කළ දෙනවා. දැන් අපි අහුවොත් ප්‍රතිපත්තියක් වශයෙන් තේරවාදී භික්ෂුන් භාවනා යෙදෙනවද ප්‍රතිපත්තියක් කරනවද කියලා මොකද කියන්නේ? ඔය ටිකම තමයි මහායානෙ. මහායානෙ තියෙන ඔය ಜಾති දෙකම තියෙනවා. බෞතරයේ මොකක්වත් නැහැ. බෞතරයේ තියෙන නිකන් පූජා සත්කාර ටිකක් විතර. අපේ එකම තමයි. ජීව වෙනසක් නැහැ. ඔක්කොම කතෝලික ආගම ගත්තත් එච්චරයි. Hindu මුස්ලිම් ආගම ගත්තත් එළිය ඇවිල්ලා තියෙන ඔය නිකන් සෝබනේ විතරයි. ඒ කියන්නේ නිකන් ආගමික මුවාවෙන් කරන වැඩ පිළ හැම එකේම තියෙනවා. මේ මුස්ලිම් ආගමේ සූෆි කට්ටියගේ තන්නේ කර විපස්සනා වගේ භාවනා ක්‍රමයක් තියෙනවා. කතෝලික ආගමේ පැහැදිලිවම තියෙනවා. කුරානේ සූෆි ආගමට ගිය කට්ටිය හරි පුදුම හිතෙනවා අල්ලාහතුමාගේ ಗುಣ 99ක් කතා කළා. අපි බුදුහාමුදුරුවෝ ಗುಣ 9නේ කතා කරන්නේ එක ගුණයක් අරගෙන මෙහෙම වාඩිලා අතක් උඩ අතක් තියාන ඒකම නැවත නැවත කියවන්නේ කියලා උපචාර සමාජයට එනකම් විස්තර ලස්සනට ලියලා තියෙනවා. අපි දන්නේ මේකෙන් අරගෙන ලියුවා මොකෙන් ගත්තත් කරනවා නම් හොඳයි. නමුත් සාමාන්‍ය මිනිස්සු දිහා බලනකොට මුස්ලිම් මිනිස්සු දිහා බලනකොට එහෙම ಗುಣචරිත අපෙන්නන්නේ නැහැ. ඒගොල්ලෝ සතුන් මරන අර එහෙම කරන. නමුත් ඒ කරන පොඩි පිරිසක් ඉන්නවා. මේ හිටියා මේ ස්වීඩන් ජාතික ආමතුරු කෙනෙක්. ඒ ආමතුරු ඇතරම තේරවාදී ආගම් පිළිබඳ ස්වීඩන් වල වෙබ්සයිට් එකක් දාගෙන තායි ක්‍රමයට කියලා දෙනවා. ඒක තමයි කන්නේ පස්සේ තායිලන්තෙ මෙහි හිටියා. මේ ඊට පස්සේ මමත් ওই ඉන්ටර්නෙට් එකට ගියාට පස්සේ මට කතා කරලා කිව්වා බලන්ඩේ කියලා මේ ඉතාලියේ ඉතාමත්ම පැරණි කතෝලික භික්ෂුන් වහන්සේලාගේ අරණ්‍ය ගැන. කවම කවදාකවත් ස්ත්‍රියව දිහා බලන්නෙත් නැතුළු සල්්‍යත ගන්නෙත් නැහැ. පොරොන්දු වෙලා ගියාට පස්සේ මිනිහ තමයි ඉලියට ගන්න. එකම ಜಾති කාමර දෙක ඉන්නේ ශාලාව තියෙනවා භාවනා කරන්න ඇඳුමත් හුඟක් වෙලාවට සාමාන්‍ය මේ දස අටසිල් සමාදන් වෙච්ච කෙනෙක්ගේ වගේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ජපමාලේ මෙව කර කර භාවනා කරනවා. ඒගොල්ලෝ දන්නේ නැතුළු ඇයි මුදල් පාවිච්චි කරන්න හොඳ නැත්තේ කියලා. හැන්දවට කන්න ඕනේ නැත්තේ මොකද්ද? හැම කවදාකවත් කන්නේ නැති. කවදාකවත් ඇසුරක් පවත්තන්නෙත් නැතිළු. එයා කියනවා මේ නිස්සන්න වනේ වගේ විනයක්. ඒක කියලා දෙනවනේ සල්ලි පාවිච්චි කරන්න එපා ඇයි? හැන්දෑර කන්න එපා. මෙන්න මේ ටික ඒ මිනිසුන්ට දැනගන්න හමුනොත් ඒ මිනිස්සු විතර සතුටු වෙන જાතියක් නැති වෙයි. මොකද ඒ තරම් කරනවා ඒගොල්ලොන්ට මේ මූල ධර්ම දන්නේ නැහැ. අපි හිතනවට වැඩිය හරිම ලස්සනයි මේ මේ එන කලව කඳු උඩ තියෙන්නේ ඒ අරණිය. එක දවසක් අපිට ලියුමක් එවලා තිබුණා රයිට් රෙවරන් කියලා දාලා තිබුණේ කෙනෙක් වෙලා තියෙනවා නිස්සාරණවණේ කියලා බොහොම ලස්සන තැනක් තියෙනවා කියලා ආරංචි මටත් ඇවිල්ලා භාවනා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඒක ඉස්කෝල දැම්මයි ඉතින් ඕ කතෝලික කෙනෙක් නේ. ඒක හිටියා අයිරිෂ් හාමුදුර කෙනෙක්. එයා කතා කරලා කිව්වා මේ මොන්නම ආගමක උනත් රයිට් රෙෆරන් කිව්වනම් ඉතින් සෑයින හැදිච්ච චරිතයක්. හොඳට හැදිච්ච මිනිස්සේ මනසට අඩු ගන්න ලියුම හම්බුනායි කියලා දාන්නේ කිව්වා. මනුස්සයා වග කියන කෙනෙක්. ඉතින් මං කෝ ඔයා ලියන්නේ කියලා. ඊට පස්සේ ආලියල තිබුණා Nissan වලට ගන්නවනම් මෙන්න මේ නීති ටික තියෙනවා කියලා. කියලා අපේ මේ ඉංග්‍රීසියන ඔය අපේ අච්චු ගහ පොත වගේ තියෙන විවස්ථා ටික දාලා මේ මනුස්සට පුදුම සතුටක් ගිහිල්ලා ලියුමක් අහලා ඉවල තියෙනවා කුටි පොත කියන්නේ මොකද්ද කියලා. අපේ හැම ඉන කුටියකම කුටි පොතක් තියෙනවා කුටි පොතේ තියලා සුමානසරයක් බඩු ගන්න පුළුවන් ගබඩාවෙන් උඩ ඉන්න කට්ටියට. ඊට පස්සේ පින්ඩපාති කියන්නේ මොකක්ද? ඔන්න වචන හතරක් දාලා දුණා. ඊට පස්සේ කියලා දුණා මං හිතුවේ නෑ මෙච්චර ලස්සනට මේ ට්‍රැඩිෂන් එක බුද්ධ ආගමේ තියෙනවද කියලා. අනේ මං කොහොම හරි එනවා මම යනවා ටිකට් එකක් ගන්න. මට මොනවද තව කරන්න ඕන කියලා අහනවා. ඊට පස්සේ මම කියලා තිබ්බ දෙවෙනි සැරේ ලියුම ලියනකොට අටසිල් පද ලියලා අරපන් කියලා. එතකොට අයිරිස් සාමුද්‍රව කතා කරලා කිව්වා මං කොහොමද කරන්න කියලා ඒක. ඒ මං කිව්වා මේක භික්ෂුන් වහන්සේලාට හදලා තියෙන්නේ. ගිහිය වෙනවා නම් අඩු ගානේ අටසිල් සමාදන් වෙනවා. ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එයා ඊට ඉස්සලා අන්තිම ලියුම ලියලා තිබුණා මං එනවා සියල්ල කැප කරලා මට පුළුවන් වුණොත් මම ওই කියන නිර්වාණය සාක්ෂාත් කරනවා බැරි නම් මං ආපහු කියලා දෙයයන් අතර සේවය කරනවා අටසිල් ගැන ලියලා හරියට පස්සේ ඉවරයි ඊට පස්සේ දියුම් ගන්න දෙනු නැහැ නැත්තම් එයාට දකින්නේ මේ ආයාගේ ජීවිතයේ තියෙන පරමාදර්ශය තමයි මේ අරන්නේ ජීවිතේ ඒ කතෝලික භික්ෂුන් වහන්සේ නමකගෙන් ඉගෙනගත්ත දේ ඉතින් අපි දන්න සාමාන්‍ය කතෝලික ආගම එහෙම ආරණ්‍ය කතාවක් අපි අහලා නැහැ. ඒ වගේ තියෙනවා ගැඹුරෙන් භාවනා කරන පිරිස ඉන්නවා. මොකද සාමාන්‍ය කතෝලික දන්නේත් නැහැ ඒක. මොකද ඒගොල්ලෝ දන්නේ කතෝලික කියලා මුස්ලිම් ආගමට වෙනස් බුද්ධ ආගමට වෙන මොකද උනාඩකවක්. නමුත් ඇතුලේ ගිහිල්ලා බලනකොට බොහොම සුළු පිරිසක් ඒ තමන්ගේ අර අනන්‍යතාවය රකින්න ඒ ගැඹුරු වැඩෙත් කරනවා. ඉතින් අමාරුයි ඔය සමාජයට ප්‍රසිද්ධ වෙච්ච කොටස දිහා බලලා මුළු මුළු ශරීරේ තේරුම් ගන්න අමාරුයි. දැන් අපි මම හිතන්නේ දැන් අපේ වෙලාවට සපමින්ලා කියන 10ට ඒක නිසා තවදුරටත් ප්‍රශ්න තියෙනවා කියලා අහන්න නැතුව අපි යන් මේ හිතාට ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ වැඩ කටයුතු නිම කරන්න.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 කතං පුඤ්ඤං මයිතාත්තා සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරා කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි සුවපත් යෝකාස කමාමි සුවපත් යෝකාස කමාමි සුවපත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච මතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සාරි පුත්තා සුඛීනා සත්තා සීලස්ස සත්ත සම්පන්න සුඛී හොතු සුභක්ඛී